අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා. මේ රීකිය ක්‍රමයට අත්ලෝකේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට 1 2 3 4 5 6 7 ක්‍රමයට උගන්වන ක්‍රමයක්. වැඩපිළිවෙල ඊට වඩා සංකීර්ණයි. නමුත් මේ යමක් හදාරනකොට උගන්වනකොට ලීසි ක්‍රමයක් තමයි මේ අනුපූර්ව ක්‍රමය. ඉතින් අනුපූර්ව ක්‍රමයට අපි සාමාන්‍ය තාමත්ම සරලව සරලව කියන්න බෑ ඍජු මේ කෙටිව කියනවනම් සීල සමාධි ප්‍රඥා කියලා කියනවා. ඒකට ඒතර ත්‍රිවිධ ශික්ෂා කියලා කියනවා. ඊට පස්සේ සත්ත්ව විසුද්ධිය වලට යනකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධි ආදී වශයෙන් විසුද්ධි හතකට කතා කරනවා. ඒ හතේම යම් යම් වැඩිම් කිරීම් හික්මීම් අපේ ජීන් සපයාදී යුතු කරුණ රාශියක් තියෙනවා. ඒ හතම තවත් දියුණු කරලා තවත් විස්තර කරලා දෙන තැනත්මයි මේ නව ආකාරයකට වැඩි යුතු තැන්. ඒකෙදී අපි සීල විසුද්ධිය ගැන කතා කරා. ආරම්භයේදී කවුරුත් වගේ හික්මීමක් තියෙන්න ඕනේ කය වචන දෙකේ ඉදිරි ගමනක් සඳහා. ඊට පස්සේ කය වචන දෙකට යටින් තියෙන හිත හික්මවන ඒ සඳහා ක්‍රියාවත් වෙන එකට කියනවා චිත්ත විසුද්ධි කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් භාවනාව කියලා අපි ආරම්භ කරන්නේ. ඉතින් භාවනාවේ ආරම්භක ස්ථානේ එලිපත්ත දොරකඩ වගේ තමයි චිත්ත විසුද්ධිය. ඒකට සමාධි කියලා කියනවා. ධ්‍යාන කියලා කියනවා. භාවනා කියනවා. චිත්ත භාවනා කියනවා. ගොඩාක් නම් වලින් හඳුනනවා. ඒ චිත්ත විසුද්ධිය භාවනාවට ප්‍රවේශයක් භාවනාවට යන ඔක්කොටම ලැබෙන්නේ ලැබුණොත් එයා ඊගාව විසුද්ධියට සුදුසුකම් ලබනවා. ඉතින් මේ චිත්ත විසුද්ධියේ ඉඳලා ඊගාට තියෙන විසුද්ධිය තමයි දීඨි විසුද්ධිය. කොහොමද මේක තේරෙන්නේ යෝගාවචරයට? එහෙම නැත්නම් මේ චිත්ත විසුද්ධිය හරි දැන් මට මේ මට්ටමකට හිත කීකරු වුණා. මගේ හිත දැන් ආම්බම් කරගත්තා. මගේ හිත නන්නත්තර වෙන්නේ නැහැ. දැන් මේ අරමුණක තියාගන්න පුළුවන් කියලා යෝගාවචර දැනගතට පස්සේ එවැනි යෝගාවචරයක් මේ ඊගාවට තියෙන දිට්ඨි විසුද්ධිය සඳහා විශේෂයෙන් කළ යුත්තේ මොකද්ද? විශේෂයෙන් උපයාසපයා දිය යුත්තේ මොකද්ද? ඒක දැන් වෙනවද? ඒක මම කොහොමද ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නේ? මෙහෙම කරනකොට මට මොකද්ද ලැබෙන ආනිසංසය? අන්න ওই ටික දන්නවනම් මුළු ලෝකෙම භාවනා කරයි. මොකද එහෙම එහෙම එකක් නෙවෙයි ලෝකයා හිතන්නේ භාවනා කියලා. මේ අහසෙන් gediyenna වාගේ මම එක පාට ඩෝංගාලා සෝවාන් වෙයි කියලා හිතාන බලහන් ඉන්නවා. එතන ඉඳපුවාන් උඩ ගිහිල්ලා රහත් වෙයි කියලා බලහන් ඉන්නවා. එකින් එකට එකින් එකට එකට එකක් යන ගනුදෙනුවක් මෙතන තියෙන බවක් ඒ සියල්ලම මවිසින්ම සම්පාදනය කළ යුතු බවත් ඒකට පෙත ඒකට ප්‍රතිපදාව සරුවචන් වහන්සේ විස්තර කළා දීලා තියෙනවා අපි තක්කාමේ පෙළපත ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඊගාට කරන දේ කරන්න ඕනේ මෙන්න මේ ටික දන්නේ නැති නිසා අපි තෙපර බානවා උරිස්සට උඩින් පිටිපස්ස හැරිලා බලනවා පටිවානිතාවේ තියෙනවා පශ්චාත්තාප වෙනවා ඇත්තටම හැකියාවක් තියේදී. පිනක් තියේදී. භව සම්පත්තියක් තියේදී. ඉතින් ඒක ඍජු කරලා දෙන එක ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරනවා බණ කියනවා සමත වඩනවා විපස්සනා වඩනවා කියන්නේ. එතකොට ටික ටික ටික ටික පෙත සකස් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ඊයේ උත්සාහ කළේ මේ වගේ Tamange හිත දන්න අරමුණකට ගියාට පස්සේ. එහෙම නැත්නම් නික්ලේශී අරමුණට හිත ගත්තට පස්සේ නැත්නම් අපි සාමාන්‍ය භාෂාවෙන් කියන මූල කර්මත්තාන හිත ගත්තට පස්සේ ඒ මූල කර්මත්තාන ගත්ත හිත නැත්නම් මේ කීකරු කරගත්ත හිත නැත්නම් මේ චිත්ත විසුද්ධි කියන මට්ටමට දැන් හේම වෙච්ච කීකරු වෙච්ච හිත දැන් කොහොමද ජිත්ති විසුද්ධි දිහාවට මෙහෙවන්නේ නැත්නම් මේ අවස්ථාවේ වාසිය අරගෙන ඊගා විසුද්ධියට යෝගාවචරයා තල්ලු කරන්නේ කොහොමද කියන එක. ඒක හරියට කාර් එක ස්ටාර්ට් කරලා පළවෙනි ගියර් එකට දැම්මා, සෙකන්ඩ් එකට දැම්මා. දැන් මේ තර්ඩ් එකට දාන්න ඕන කොයි වෙලාවද කියලා දැනගන්න ඕන. ඒක ඉංජිනේරුවට කියලා දෙන්න තේරෙන්නේ. මොකද හැම ඉංජිනේරුවෙක්ම දුර්වලව ඩ්‍රයිවර්ලා. ඩ්‍රයිවර් දන්නවා ඒක. ඉංජිනේරුණා කොහොමඩක්වත් දන්නේ නැහැ. ඉංජිනේරුවෝ පොතේ බලාගෙන කියලා ගියර් දාන්න ගියාම ගියර් බොක්ස් එක බිම වැටෙනවා. ඩ්‍රයිවර්ලා නිකම්ම තල්ලු කරලා දානවා. ඉතින් ඒක නිසා එතකොට මේ බර වාහනේ වාහනේ බර දැනගන්න ඕනේ, කන්ද දැනගන්න ඕනේ, ලෝඩ් එක මොකද්ද කියලා දැනගන්න ඕනේ, කොයි වෙලාවේද සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන්නේ කියලා ටෙක්නිකල් රයිටින් දෙන්න බෑ. ඒක කියලා දෙනවා. දැන් මෙහෙම යනකොට සෙකන්ඩ් එකේ යනවට වැඩිය පෙට්‍රල් වේදම අඩුයි, ගමන පහසුයි තර්ඩ් එකේ නිසා දාපන්. හැබැයි කොයි වෙලාවෙද දාන්නේ? ඒක තමයි ඩ්‍රයිවිං එක ගන්නවා කියන්නේ. ඉතින් මේ වගේ බුදුරජාණන්සේ පෙන්නවා මේ මේ වාහනේ ගියර් 9ක් තියෙනවා. පොඩි වාහනයක් නෙවෙයි. එන්නේ එන්නේ එන්නේ එළියට යන ඊගා ගියර් එක දාන්න ඕනේ. ගියර් එක දාන එකට අමුණ ගන්නවත් බෑ. එන්ජින් එක නොක් කරන්නත් බෑ. ඒකට විභාගෙන් පෙල් වෙනවා. එකින් එකින් එකේ දාගෙන යනකොට මේ පුදුමාකාර සුමට යන්ත්‍රයක් තියෙනවා. ඕනේ තැනකට යන්න පුළුවන් මේ ගියර් හතරේ වාහනත් එක්ක වගේ නෙමෙයි මේ ගියර් නවයේ වාහනයක් මේ කතා කරන්නේ. මේ අපි කතා කරන්නේ සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන තැන. එතකොට අපි දැනගන්න ඕනේ සෙකන්ඩ් එකට දාලා වාහනේ බර ගත්තද කියලා. සෙකන්ඩ් එකේ දාලා දැන් සෙකන්ඩ් එකේ ගැම්ම ගන්නව නම් ක්ලච් එක පාගලා ගියර් එක දානවා දැන් නයි ඉතින් ක්ලච් නැහැ. දැන් තියෙනවා ඔටෝමැටික් ක්ලච් තියෙනවා. නමුත් මේ අපි මං යන කාලේ තිබුණේ පරණ ගියර් සිස්ටම් එක. තමයි දෙසරයක් ක්ලච් කරලා තමයි ගියර් දාන්නේ. ඉතින් ඒ ක්‍රමයට තමයි මම මේ උගන්වන්නේ. මම දන්න තාලේ. මම මේ අවුරුදු 40ක් මේ තාක්ෂණයට පරණ මිනිහෙක්. ඒ කෙසේ නමුත් කොහොමද දන්නේ දැන් මේ චිත්ත විසුද්ධියක් ආව මම දැන් අරමුණට හිත ගියා. මෙන්න මෙතනින් පස්සේ මම ditthi visuddhiye සඳහා ප්‍රයත්න කළ යුතුයි. ditthi visuddhiye සඳහා ව්‍යායාම් කටයුතුයි. ditthi visuddhi සඳහා ප්‍රධාන වීර්ය දැරිය යුතුයි. ditthi visuddhi සඳහා ඉදිරියට යන්න ඕනේ කියන එක ඒ යෝගාවචරය දැනගන්නවයි කියන එක මහ පුදුමාකාර හම්බයක්. ඒ මොකද සමහර ගුරුවරු කියන ඔය විසුද්ධිය මදි චිත්ත විසුද්ධිය තවුගා චිත්ත විසුද්ධිය තියෙන්නෝනේ ධිට්ඨි විසුද්ධියට යන්න ඒක සාමාන්‍ය උපචාර සමාධියක් වෙලා බෑ පළවෙනි ධ්‍යානෙවත් තියෙන්න ඕන සමහර කෙනා පළවෙනි එක තිබිලා බෑ දෙක තියෙන්න ඕන සමහර කෙනා දෙකක් තිබිලා බෑ තුනක් තියෙන්න ඕන කියලා සමහර කෙනා හතරක් තියෙන්න ඕනේ සමහර කෙනා අරූප ධ්‍යානෙ තියෙන්න ඕනේ කියලා ඉතින් ඒ නිසා අපි ගුරුකුල වාද සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාවෙත් තියෙනවා බුරුමෙත් තියෙනවා ඉතින් දැන් මේ යෝගාවචරය කොහොමද තේරුම් අරගන්නේ මම මේ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ මට්ටමින් මට ඕනේ නම් මේ ඇති මම දානවා ඊගාව ගියරකට. මම දානවා දිට්ඨි විසුද්ධියට කියලා දැනගන්නේ කොහොමද? ඒ ඒ සඳහා යෝගාවචරය පිළිබඳ වැඩිම විශ්වාසයක් තියලා අඩුම චිත්ත විසුද්ධි ප්‍රමාණයෙන් ගීරක දාන හැට උගන්වන ක්‍රමය තමයි මහසි ක්‍රමය කියලා කියන්නේ. හැබැයි ඒකට යෝගාවචරය හරියටම කැන්දේ ගල බීරෝ වගේ දැනගෙන තියෙන්න ඕනේ. මෙතන දැන් හරි දැන් මම දාලා බලනවා යන්නේ පළච්චාවේ නැත්නම් කහිරපොදේ මම මගේ වගකීමෙන් එහෙ නැත්නම් මම අප වෙලා මම කැප වෙලා මේක දානවයි කියලා. ඒ නිසා මේක හරීම මේ වගවීමකින් කරන්න ඕනේ වෙලා. ඒකට පරණ උපමාවක් පෙන්වන්නේ සම්ප්‍රදාන කුල උපමාවක් පෙන්වන්නේ අපි දැන් මේ අපි ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. තව හැතැම්ම දෙකක් විතර ගියාම ඔන්න ගඟ හම්බ වෙනවා. ගඟෙන් එහා පැත්තේ තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ. අපි හිතමු රජුරු දෙන්නෙක් ඉන්නේ කියලා රට දෙකක් කියලා මේක. දැන් මේ ඉන්න රජුරෝ මට විරුද්ධව චෝදනා කරලා මාව මරන්න මෙහෙवला. ඉතින් රාජපුරුෂෝ එලවනවා. මම දන්නවා මම මෙහෙම අපරාධයක් කරලා නැහැ. මම රජුරෝ උදහස් වෙලා. ඉතින් මම දුවනවා. එහා පැත්තේ රාජ්‍යයට ගියොත් ඒ රාජ්‍යයේ මේ නීතිය නැහැ. ඒ නිසා මම එහා රාජ්‍යයට යන්න ඕනේ කියලා. ඉතින් මම කොච්චර වේගෙන් දුවනවද පණ එපා කියලා දුවන්න ඕනේ මොකද රාජපුරුෂයෝ ඉන්නේ අස්සෙ පිට. මම දුවන්නේ මගේ කකුල් දෙකේ හයියෙන්. ආ ගිහිල්ලා බයින්නම් ගඟක් තියෙනවා. ඕකේ කිඹුලෝ ඉන්නවද දන්නෙත් නැහැ. මිනිමෝරු ඉන්නවද දන්නෙත් නැහැ. පීනන දන්නෙත් නැහැ. දියසුලි දීවැල් තියනවද දන්නෙත් නැහැ. මෙයාට එක පාරට ගමන බාධා වෙනවා. එතකොට අටුවාචාර්ය මහසී උපමාවක් කියනවා කෙනෙක් දැන් මේ වතුරට බය නිසා, කිඹුලන්ට බය නිසා, මෝරුන්ට බය නිසා අර ළඟ තියෙන කෙහෙල් කොට දෙක තුනක් අරගෙන ගැට ගහලා පුංචි පහුරක් හදා ගන්නවා. හදිස්සියක් වුණොත් එල්ලෙන්න. ඒකල පහුරේ ආධාරයෙන් අතින් පයින් මහන්සි වෙලා දබි ගහගෙන කොහොම හරි ගඟේ ජීවල කපාන යනවා. ඒක එක ක්‍රමයක්. අනිත් එක බලනවා මෙවුවා එකතු කර කර ඉන්න ගත්තොත් රාජපුරුෂය එනවා රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා පැන්න ගඟට පුළුවන් නම් පීනපන් නැත්තම් පීනපන් කියලා පයින්නවා. ඒකට කියනවා විපස්සනා ක්‍රමය කියලා. පහුරක් හදාගන්න පමා වෙන්නේ නැහැ. පහුර හැදුවත් අතෙන් පයෙන් දම්මි ගහලා තමයි යන්න ඕනේ. දැන් ඒකට වෙලා නැහැ. පැන්න. පැන්නට පස්සේ අපිට සීට් එකක් ඉල්ලන්නවක්වත් වාහනේ පහසුකම් ඉල්ලන්නවත් බෑ. ඉතින් මේ මහසි ක්‍රමේ තියෙන්නේ ඒ වගේ මේ පැත්ත බයයි. තව මොහොතකින් මාව අහු වෙනවා බරපතල වැරද්දයි නිසා මම ආවා. වටපිට බලන්නේ නැහැ පැන. ඉතින් ඔය මෙතන ගඟේ තමයි රාජාවෝ මාහෝ ගංගාවෝත් සිද්ධ වුණෙත් ඒකෙම තමයි. ඔය හරිට කිවෙන්ඩු ඇවිල්ලා ඒ හදපු කෝවිලක් තියෙන්නේ මේ කිට්ටුවක තමයි. ඉතින් මෙන්න මේ දෙකෙන් සමහරු කැමැති පොඩ්ඩක් පමා වෙලා ඉඳලා පහුරක් හදාගෙන අතින් පයින් දමි ගහගෙන යන්න. දැන් මම මේ කියන්න හදන ක්‍රමේ ඒට වැඩිය අර ගිය ගමන් පයින් ක්‍රමේ. හැබැයි අරකටත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි යන්තම් අරමුණට හිත ගිය පළියෙන් අරමුණට දැක්කා දැන් ඊට වැඩි අරමුණ හොඳට තිබුණා කියන පළියෙන් ඉන්නේ නැතුව අපිට ඕන තව අරමුණ ඇසුරු කරන්න පුළුවන්. ඇසුරු කරලා කරලා කරලා අරමුණ වශී කරගන්නත් පුළුවන්. එතකොට අපි අරමුණ වශී කරගන්නේ අරමුණට රිංගා ගන්න අදහසින්. අරමුණ හරියට යුද පිටියක තියෙන බංකරයක් වාගේ. අපි ඒකට රිංග ගන්න අදහසින්. නමුත් මේ අරමුණ ඇති හැටියේ දක්නා ස්වරූපයෙන් අරමුණ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. පරීක්ෂා කරන බලේ විපස්සනා ක්‍රමය. අරමුණට රිංගගෙන අරමුණේ අරසාව ලබා ගන්න ක්‍රමයක් සහ අරමුණ විවේචනය කරලා බලන, පතුරු ගහලා බලන, විස්තර කරලා බලන ක්‍රමය කියලා දෙකක් තියෙනවා. ඉතින් බයසක තියෙනවනම් සමතේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවනම් එයා අරමුණේ පිහිට අරගෙන ටිකක් වෙලා ඉඳලා අරමුණ ඇසුරු කරමින් ඉන්න පුළුවන්. නමුත් විපස්සනා කරන කෙනෙකුට මේ Taman වශී කරගත් අරමුණ එතෙන් පරම්ම ඒකේ ඇති හැටිය දැකීම දර්ශනය නැත්තම් මේ දෘෂ්ටිය සඳහා වැඩ කරන්න පුළුවන්. මෙන්න මෙහෙම වැඩ කරනවා නම් එහෙම නැත්තම් මේ චිත්ත විසුද්ධියේ ඉඳලා ditthi විසුද්ධියට මාරු වෙනවා නම් ඒකේ විස්තර තියෙන මන් දන්නේ හොඳම ක්‍රමය ওই මහාශී ක්‍රමය හරීම පිරිසිදුයි ක්‍රමේ. ඒකේ කියනවා ආප්තෝපදේශ හතරක් මාර්ගයෙන් කොහොමද යෝගාවචරයා මේ Taman මෙතෙක් වඩාගෙන ආපු මේ ගැම්ම තනාගෙන ආපු මේ එකලස පාවිච්චි කරලා මේ ditthi visuddhiyak පිනිස මෙහෙවීමක් කරන්න. ඒ සඳහා කියනවා දැන් Tamanට පුළුවන් නම් වාඩි වෙලා මම දැන් මට ආස්වාද ප්‍රසවාසය තමයි මගේ මූල කර්මස්ථාන. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම තමයි මූල කර්මස්ථානේ. සක්මන් කරනකොට වම දකුණ තමයි මගේ මූල කර්මස්ථානේ. එහෙනම් ඔසවනවා තබනවා තමයි මගේ මූල කර්මස්ථානේ. එහෙනම් ඔසවනවා යවනවා තබනවා තමයි මූල කර්මස්ථානේ කියලා ගිහිල්ලා පරියන්කයට ගිහිල්ලා සක්මනට ගිහිල්ලා දැන් Taman ඒ කරන පුරුදු උපක්‍රම හරහා දැන් මේ මූල කර්මස්ථානේ සම්මුඛ කරගත්තා. එහෙම නැත්නම් මුලිච්චි කරගත්තා. එතෙන් හිත මූල කර්මස්ථානේ දාගත්තා. ඒ කියන්නේ ආපాతගත කරගත්තයි කිය. ඉතින් මේක තමයි සතියෙන් කරලා දෙන්නේ. අපේ නන්නත්තර අරමුණු රාශියක් තියේදී වෙනතට වඩා අර Taman ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානෙම හිත ගියා. ඒ හිත යෑම යෝගාවචරය තමයි දන්නේ ඉතින්. වෙන කවුරුවක්වත් නැහැ ළඟ භාවනා කරන කෙනාට තේරෙන්නේ නැහැ. මතු බුදු වෙන මයිචි බුදුහාමට තේරෙන්නේ නැහැ. මම මේ බලාපොරොත්තු වෙච්ච විදිහට මගේ හිත ආනපාන ගියා. මගේද පිම්බීම ඇකිලිමට ගියාද කියලා. අපි හිතමු මේ යෝගාවචරයට දැන් තේරුණයි කියලා දහසකුත් අරමුණු තියෙද්දි මගේ හිත දැන් නැවත නැවතත් ආස්වාද ප්‍රසවාසයේ මැසුරු කරනවා කියලා. එහෙම නැත්නම් මගේ හිත දැන් පිම්බීම හැකිලිම ඇසුරු කරනවායි කියලා. එතකොට යෝගාවචරයට තේරෙනවා මම ඊයේ ගත්ත ප්‍රයත්නයට වැඩිය ඉස්සලා පරියන්කට වැඩිය දැන් අරමුණත් සමග මුලිච්ච වෙන ගතිය, ආද වෙන ගතිය, ඇසුරු කරන ගතිය වැඩි. මෙන්න මේ විදිහට අරමුණ මම දාන වචනේ තමයි අරමුණට මූණට මූණ දාලා ඉන්නවා කියලා. ඉන්න ගතිය ආවනම් මේ යෝගාවචරය දැනගෙන තියෙන්න ඕනේ අපි දකින්නේ මතුවෙච්ච අරමුණක් මිසක මතු වෙන අරමුණ නෙවෙයි. අපි දකින්නේ මේ වෙනකොට මතුවෙලා විශාල වෙච්ච ගොරෝසු වෙච්ච අරමුණක්. අපි බබා හම්බුනායි කියලා කිව්වට පෙන්නන්නේ බබා හම්බෙලා තෑයට වෙලාකට පස්සේ. මාස 9කකුත් බබා බඩේ ඇතුලේ ඉන්නවා. ඒ වෙලාවේදී බබා හැදෙන හැටි අපි දන්නෙත් නැහැ. අන්තිම බබා හම්බ වෙන හැටි පෙන්වන්නෙත් නැහැ. පෙන්වන්නේ එතන ඉන්න දොස්තරට විතරයි. ඒ වගේ මේ බබා හම්බ වෙන හැටි දැකලා නෙවෙයි අපි මේ බබා ගැන කතා කරන්නේ. අපිට පුළුවන් මේ බබා හම්බ වෙන තැනට යන්න. එහෙම නැත්නම් ටිම්බිරිගෙට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පාටිවිටේෂන් රූම් එකට ගිහිල්ලා බබා එළියට එන හැටි බලන්න. දෙයක් කැත වැඩක් වගේ තමයි පේන්නේ. මේකට බුදුහාමර දෙන්නෙත් කැත නමක් යෝනිසෝමනසිකාරය කියලා යෝනිය කියන්නේ ස්ත්‍රීලිංගයට තමයි. අරමුණ ඇති වෙනකොට ඇති වෙන තැනටම ගිහිලා බලන්න කියනවා. දැන් මේ දැන් එනේන අරමුණ පේනවා. පෙන්වන්නට අපි තේරුම් ගන්න ඕනේ මේ මුල දැකලා නැහැ. අපි දකින්නේ වෙස් බැඳලා නටනවා මිසක වෙස් බැඳනවා දැකලා නැහැ. ඒක නිසා අරමුණ එන්නකොටම ප්‍රමාණොවි අප්‍රමාදීව මේ අරමුණ දකින්නම් ඉස්සෙල්ලා අරමුණ නිවත නැවත එන මට්ටම හදා ගන්න ඕනේ. එන මට්ටම දැනගෙන මම දකින්නේ කොහු කොහු වෙච්ච බහුපව වෙච්ච අරමුණක් අරමුණ එනකොටම කොහොමද එන්නේ කියලා බලන් හදන මුලට අදින ගතියට යෝනිසමංස්කාරය කියලා කියනවා. ඉතින් ඒකට අරමුණ එන්නේ ඉස්සලා සතිය පිටලා තියෙනවා. තා පොඩ්ඩකින් අරමුණ එනවා. මම මේ දැන් ඊයේ දැක්කේ ආපු අරමුණ දැන් එන අරමුණ කොහොමද? අරමුණේ මුලට කොහොමද යන්නේ කියලා ඒ අවධානය මුලට යොදන්න යොදන්න ඒ පුද්ගලයාගේ සතියෙත් අනිකුත් ඉන්ද්‍රිය වලත් පුදුමාකාර ප්‍රණීත වීමක් වෙනවා. හරියට එළවලු කප කපා ඉඳලා පිහිය ගාල අරගෙන කපනවා වගේ. එතකොට හරියටම චරස් චරස් තරස් තරස් ගාල කපන්න පුළුවන්. හං වෙන්නේ අතුල් අතුල්ල ඉන්න ඕනේ. අන්න වගේ ඒ චිත්ත විසුද්ධියේ ඉඳලා ditthi විසුද්ධියට යනවයි කියලා කියන්නේ අරමුණ නැවත නැවතත් මුණට මුණ දාලා ඉන්න වෙලාවක් දකින්න යෝගාවචරය දැනගන්නවා දැන් අරමුණ නතු වෙලා ඉන්නේ. දැන් මේ අරමුණ මතුවෙනකොටම කොහොමද කියලා බලන්න හදන ගතිය මුලට ඇදීම කියලා කියන්නේ. ඒක දැනගන්න ඕනේ මම මෙතෙක් කල් දැකලා තියෙන්නේ බිහි වෙච්ච අරමුණක් බිහි වෙන අරමුණ නෙවෙයි. මෙන්න මේ විදිහට අරමුණේ පිටකොන්දේ ඉඳලා මුලට ගමන් කරන මාර්ගයේදී යෝගාවචරය තුළ ඇතිවෙන වෙනස තමයි දිට්ටි වෙනස කියලා කියන්නේ. මතු වෙච්චිතේ දැක්කට වැඩිය මතු වෙන හැටි දැක්කනම් සම්පූර්ණ අදහස වෙනස් වෙනවා. ඕනෙම අර දෙයක් මතු වෙන හැටි දකිනකොට බලන්නට වශී භාවය වැඩි. ඒක සාමාන්‍යයෙන් ආප්තෝපදේශක කියන්නේ ගහක් වැවෙන වෙලාවට හිතුවක් කපන්න අමාරුයි වැඩෙනකොට මුලදිම නම් නියපොත්තෙන් කඩන්න පුළුවන්. අංකුරයක එනකොටම දැක්කන ඕක නියපොත්තෙන් කඩන්න පුළුවන්. නමුත් වැවෙන්න ඇරියොත් කොහු කොහු වුණොත් පව් පව් වුණොත් පොරෙන් කපලවත් බේරන්න බෑ. ඒක නිසා මේ ගහ මෝරණකම් ඉන්නේ නැතුව නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාවේ අරමුණ මෝරණකම් ඉන්නේ නැතුව නියපොත්තෙන් කරන වෙලාවට යන්න ගියාම යෝගාවචරයට එන පුදුමාකාර ශක්තියක් මේ සතිය අප්‍රමාදයත් එක්ක වැඩ කරනකොට පමා නොවි අරමුණ දැක ගන්න අසුලුව බලන්න ගියාම ඒක නිකන් ඉර බලනවා නෙවෙයි අරුණ බලන හැටි. ඉර නගින්නේ ඉස්සලා කල්ැතුව ගිහලා ඉර සේවය බලන්න ශිරීපාදයට බලහිනු. එතකොට ලෑස්තියක් තියෙනවනේ මේකේ. ආකාශයේ බුදුමාකාර සංදර්ශනයක් ලෑස්ති කරනවා. ඉස්සෙල්ලා රතු පාට වෙනවා. ඊට පස්සේ සුදු පාට වෙනවා. ඒ සුදු පාට එකේ ඊර නිකම් මුකුළු කර කර පැංගිරි පැංගිරි වීසි කර කර ඔන්න ඊර සේවය පටන් ගන්නවා. එතකොටත් අපිට පේන්නේ ඊර ඉරි කෑල්ලක් වගේ. එන්න එන්න තමයි මේක සම්පූර්ණ බෝලයක් වදියට උඩට එන්න බයිනේ අපිට පේන්නේ මුහුණත් අහඩුවක් වගේ. නමුත් මේක ග්ලෝවක්. එහෙම නැත්නම් මේක සම්පූර්ණ ත්‍රිමාණ රූපයක් පේන්නේ. නැත්නම් අපිට පේන්නේ ඉර එමිට එමිට නගිනවා. ඉතින් ඉර දැකපු කෙනෙකුට වැඩිය ඉර සේවයේ දැකපු කෙනෙක්ගේ අවබෝධය වැඩි. ඉතින් අපි කල්ලාතෝ කියලා සීතල වේවුල වේවුලා තේරි පාදයට වෙලා ඉන්නවා ඉර සේවයේ බලන්න. අන්න ඒ වගේ කවුද කවදද ආස්වාසේ නගින හැටි දැකලා තියෙන්නේ. දැකලා නැති නිසායි අපි මේ ආස්වාසිය දැක්කයි කියලා කිව්වට අපි දැකලා තියෙන්නේ දැක් නැගලා මෝරලා ඇටුවම් බහැවුව ආස්වාසය. මේක මුලට දකින්න මේ මුල දකින්නකොට පේනවා ඒ ඉර නගින වෙලාවේ ජවනිකා ටික වෙනස් වෙන හැටි. දැන් මේ වෙලාවේ ඉර දිහා බැලුවොත් පේන්නේ ඉර අහසේ තියෙනවා වගේ. නමුත් ඉර නගින වෙලාවේ ඉර අරුණ වෙලාවේදී ඒ ඉර තප්පරෙන් තප්පරයට ක්‍රියාවත් වෙන හැටි. බොහෝම සීක්‍ර වැඩපිළිවෙලක් එතන තියෙන නිකන් චිත්‍රපටිය පටන් ගන්න ඉස්සලා බෙල් එකක් ගැහුවා දෙකක් ගැහුවා තුනක් ගැහුවා දොරවල් ඇහුවා ඕන්න නමෝ නමෝ මාතා ගියා. දැන් උනේ චිත්‍රපටිය පටන් ගත්තා. ඒකෙදි වහ පුදුමාකාර සංසිද්ධි වැටක් තියෙනවා. අන්න ඒ සංසිද්ධි දැක්කේ නැතුව අපි ගිහිලා තියෙන චිත්‍රපටිය පටන් ගන්න විනාඩි 5කට විතර පස්සේ ආන එකක් විතර තියෙනවා. මෙන්න මේක පිළිගන්න අපි ලෑස්ති නැහැ. අපි මෙතෙක්කල් ලැබලා තියෙන ලෝකේ හැම දැනුමක්ම කොහොමද කියන්නේ ඒක? සෙකන්ඩ් හෑන්ඩ්. ඔරිජිනල් එක දැකලා නැහැ. කවුදෝ හොයාගත්ත කුණුහරුප ටිකක් තමයි පන්ති කාමරේ සර් අපිට කියලා දෙන්නේ. කිසිම එකෙක් කතා කරන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. sorry. එම් කියන්නේ හොඳ නැහැ ගුරුරුන්ට නිකන් පහත් කරනවා වගේ. මට ඉස්කෝලේ යන කාලෙම තේරුණා මේ මොන කුණුහරුපයක්ද මේ කතා කරන්නේ පන්ති කාමරේ කියලා අර කටපාඩම් කරවා මේක කටපාඩම් කරා මේ ඔක්සිජන් මේක නයිට්‍රජන් මේක හීලියම් වෙන්නත ඔගයක් කටපාඩම් කරන වෙලේ ඒ කුණු හරපෙම ලිව්වොත් පාස්. මේ මොනවද මේ අපිට උගන්වන්නේ? උන්තිය උන්ගේ අම්මලාවත් දන්නේ නැද්ද? මේ ඉලෙක්ට්‍රික් කතා කරන මනුස්සයා ඉලෙක්ට්‍රොනික වලට ගියාම පස්සේ තේරෙනවා ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ මොකක්ද කියලා. ඉලෙක්ට්‍රොනික දැකලාද කතා කරන්නේ? එකෙක් ලෝකේ ඉන්න විද්‍යාඥයෝ මුන්ගේ අම්මලාට මුන් කලින් කිව්වා අපට ඉස්කෝලේ යන කාලේ පොසිටිව් එකේ ඉඳලා නෙගටිව් එකට ඉලෙක්ට්‍රෝන යනවායි කිය. ධන අග්‍රේ ඉඳලා ඍණ ඊට පස්සේ කාලයක් ගියාට කිව්වා නෑ නෑ කට්ටිය එකතු වෙලා දැන් තීන්දුවක් කරන් තිනවා ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේට යන්නේ කියලා. ඉතින් මුන්ගේ මොලේ නරක් වෙලාද බීලා ගන්නවද මුන් පිස්සුද කෙලින්නේ කියලා හිතනකොට බුදුහාමුදුර කිව්වනේ මම අත්දකලා ප්‍රත්‍යක්ෂ වෙලා කතා කරන්න කියලා. මුන්දලා කතා කරන්නේ සම්මුතියන්නේ. ඊ පචේනේ තාමත් පන්ති කාමර දුගන්නන්නේ. මෙච්චර දියුණු ලෝකෙත් ඔය රසායන විද්‍යාව කියලා උගන්වන දේ භෞතික විද්‍යාව කියලා උගන්වන දේ එහෙම නැත්නම් ජීව විද්‍යාව කියන්නේ කාගේ හරි පිස්සෙක් විශ්සු මතයක් මිස ඇති ඇති නෙවෙයි මට දැන් බය වෙන දෙයක් නැහැ මොකද මම ආයි ඉස්කෝලේ යන්නේ නැති හින්දා බුදුරජාණන්සේ ඒක නෙවෙයි කියන්නේ ඔබ කොතනින් හරි අල්ලගන්නේ මුලට ඵලයන් බලපන් මුල ඉඳලා ඔතෙන්ද එනකන් කතාවේ විශාල කොටසක් වහලා ගහලා තියෙනවා. මෙන්න මේක දකින්නකට කියනවා ditthi visuddhiya කියලා. නැත්තම් ditthi visuddhiyat නෙවෙයි මේ ditthi visuddhiyat ලෑස්ති කරන්න හැටි. ඕනෙම අරමුණක් එන්න ඇරලා එක බෑ දෙක බෑ තුන බෑ හතර බෑ දහස්වර එන්න ඇරලා මේක කොහේ ඉඳලාද මේ එන්නේ කියලා බලන්න. කොහේ ඉඳලාද මේ මතුවෙන්නේ කියලා. ආන්නේ බැලීමට මිනිස්යාට තියෙන මේ හැකියාව සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් තමයි පන්නරේ ලබන්නේ. පන්නරේ ලබලා බලාන හිටියොත් පේනවා ඉර දැක්කට වැඩිය යහපන් ඉර සේවේ බලන හැටි. එහෙම නැත්නම් අපි බබා දොරට වරන වෙලාවේ දැක්කට වැඩිය යහපන් බබා හම්බ වෙනකොට කතාව. ඕනෙම දෙයක නිදාහනයක් වශයෙන් කියනවා නම් තවත් මම මේ කියලා කියලා කට උල් වෙලා තියෙන්නේ මගේ ඒක නිසා මම කියනවා මොන ලෙඩේට බෙහෙත් කෙරුවත් ලෙඩේ මූල රෝගේ හොයාගන්න හැටි රෝගේ නෙමෙයි විස බීජේ හොයාගන්න හැටි සම්පූර්ණ අලුත් කලාවක්. ඒක ලෙඩේ ඇදුනට පස්සේ බෑ. ලෙඩේ මතුවෙනකොටම ලේ පරීක්ෂා කරන්න ඕන මූත්‍රා පරීක්ෂා කරන්න. එතකොට විතරක් මූලිකම ආසාදනය කරන විස බීජ අල්ලන්න පුළුවන්. ලෙඩ ලෙඩ වුණාට පස්සේ දහසකුත් එකක් විස බීජ යතිනවා. එතකොට අපි කල්චරල් කල්චර් එකක් දාලා බැලුවොත් විස බීජ ලක්ෂයක් තියෙනවා. කෝකද මූල විස බීජේ. කද්දාවත් අල්ලන්න බෑ. ඒක නැවත ආසාදනය කරන්න ඕනේ. විස බීජ ටික ඔක්කොම අල්ලන නිරෝගී කෙනෙකුට දැම්මට පස්සේ මූලික රෝගයට අදාළ රෝග ලක්ෂණ එන විස බීජ අඳුන ගන්නවා කියන එක පොස්ටියුලේෂන් එකේදී කොක්ස් පොස්ටියුලේෂන් එකේ පළවෙනි වතාව බෑ දෙකේ බෑ තුනේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ මේ ලෙඩ වෙච්ච ලෙඩා. ප්‍රතිශක්ති අඩු වෙච්ච ලෙඩාට ওই තියෙන හැම විස බීජෙන් පහර දෙනවා. එතකොට මේ මූල රෝගය මූල රෝගෙට හේසිච්ච විස බීජය අල්ලන්න බෑ. විස බීජ රාශියක් පේනවා. ඒ රාශියෙන් පස්සෙන් පස්සට ගිහිල්ලා කොයි විස බීජයද මේ රෝගෙට හේතුනේ කියලා බැලුවොත් ඒක විශ්පිතාලේ කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වෙන්නේ මෙඩිකල් රිසර්ච් ලැබ් එක ඇතුලේ. මේ ළඟදී මේ ඕන් නැති කතාවල් එකට කියනවා. මේ ළඟදී භයානක රෝග තුන හතරක් ලෝකේ කිව්වා මේ චිකන් ගුන්යා කිව්වා අර්ග කිව්වා මේක එකකවත් විශේෂිත රෝග ලක්ෂණ නැහැ මේ බෙහෙත් හදන යෝම් බෝ කරපු රෝග. ඒ රෝග එකකටවත් ඒකට අදාළ රෝග ලක්ෂණයකුත් නැහැ විසම විස බීජකුත් නැහැ මේගොල්ල විස බීජ දාලා මිනිස්සු බය කරුවට පස්සේ හැම එකකටම ලෙඩ වෙනවා. බුදුරජාණන්සේ එහෙම කැත වැඩ කරන්නේ නැහැ. උන්වහන්සේ රෝග මූලය හොයලා වෙදකම් කරන්නේ. ඒ නිසා අපිට කියනවා හුස්ම බලාපන් හුස්ම මුලට යන්න. හුස්මේ මුල බලනකොට සජීවී ක්‍රියාවලියක් තියෙන මේ නැති තැන ඉඳලා හුස්ම පටන් ගන්න තැන පොඩ්ඩක් බලන්න. හුස්ම කරන බලන්න ඕම ඉන්න ගමන්. කොහේ ඉඳලාද මෙයා එන්නේ කියලා. බලාන බලනකොට එන තැනට හිමීට හිමීට යන්න පටන් ගන්නවා. යනකොට පේනවා හුස්ම පටන් ගන්නකොට ක්‍රියාවලිය තාමත්ම සිද්ධි බහුලයි. ජවනික රාශියක් තිත සිද්ධ වෙන්නේ. මේරුවාට පස්සේ ඒක නිකන් තල තුනා වෙච්ච ගතියක් තියෙනවා. ඒ නිසා මේක හට ගන්න තැන බැලුවනම් අනිත්‍යයි කියන එක වෙනස් වීම රාශියක් වෙනවයි කියන එක ජවනිකා ළඟ ළඟ ළඟ ළඟ මාරු වෙනවයි කියන එක හිතා ගන්න බැරි තරම්. ඒ නිසා අරමුණේ පිටකොන්ද බලන කෙනයි අරමුණේ මුල බලන කෙනයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන හැම කෙනාටම මේ හැකියාව තියෙනවා දැනගන්න ඕන ඉස්සලා අරමුණ වගලාගෙන අරමුණ නතු කරගෙන මේ අරමුණ එන තැන බලන්න. ගන්න ගන්න ප්‍රයත්නයක් පාස චිත්තක්ෂණ කලින් දකින්න පුළුවන්. දැක දැක යනකොට පේනවා මේ ආරම්භය සීඝ්‍රයෙන් වෙනස්ලා තමයි අපිව දන්න ආස්වාසසසට එන්නේ. ඉතින් අර මෙතෙක් කල නොදකපු කොටස දැකීම නිසා ආස්වාසයට ප්‍රසවාසයේ අත්දැකීමට විශාල තොරතුරු රාශියක් අපිට එකතු වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කලත් අපි ඉන්නවා අපි හුස්ම ගන්නවා අපි දාන්නවා ඕක තමයි මගේ හුස්ම කියලා කිව්වට අපි මේ උපන ධාතිකේ ලියලා දින්නේ කොහෙන් උපදුණාද කියලා දන්නේ නැතුව. දැන් අපි බලන කොහෙන්ද උපදින්නේ කියලා අන්න එදාට යට හම්බෙන ඒ සතිය ඊටාත්ම තියුණු සතිය කිසිම අපේක්ෂාවකින් තොරව බලාන ඉනකොට මේ හුස්ම එන හැටි පේනවා. ඊට පස්සේ පිම්බීමක් නම් පිම්බීම පේනවා. හැකිලිම නම් හැකිලිම පේනවා. මෙන්න මේ විදිහට මේ රූපෙක වායෝ පොට්ටබ්බ රූපයේ මේ බලන ක්‍රමේ බුදුමාකාර විදුහුරු ක්‍රමයක්. ඒකට ගියාට පස්සේ තේරෙනවා යමක ජාතකේ දැනගන්න නම් අලගිය මුලගේ විස්තර දැනගන්න නම් පූර්ණත්වයේ දැනගන්නම් හට ගන්න දැන බලගන්න. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ හට ගත්ත දෙයක් බලනවා මිසක් ආ වෙස් බඳිනවා දැකලා නැහැ වෙස් නටනවා දැකලා තියෙන්නේ. එතනස අපිට කියනවා රෝග ලක්ෂණය හොයපන් රෝග මූලය හොයපන් මේ දුකට මුල හොයපන් මුල හොයන්නේ හුස්මේ මුල හොයලා අන්න එදාට පේනවා මේ යම් වෙලාවක හුස්මේ මුල දකින්න තරම් සියුම් සතියක් ඇති වුණා නම් ඒ යෝගාචර වෙනා මේ ගොරෝසුට નાස්පුඩු පුරවාගෙන යන හුස්ම ඉවර වෙන්නේ අන්න ඒ වගේ ජවනිකාවක කියලා ඒක ඒ මජ්ජේ සූත්‍රයේ බුදුසෙන්සේ සඳහන් කරනවා හුස්මක මුල කියන්නේ ඒකාන්තයක්. හුස්මේ මැද කියන්නේ තවාන්තයක්. ওই දෙකම අත හැරියට පස්සේ හුස්මේ අග කියන අන්තයට යෝගාවචරය යනවා. ඕකට තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. අපි මේක තමයි මඟ අරගෙන ඉඳලා තියෙන්නේ මෙතෙක් කල්. නිරෝධ සත්‍යයට යන තරම් හිත සියුම් වෙන්නේ නැහැ. හර්මොනක ගෙවෙන තැන දකින්න තරම් හිත සියුම් වෙන්නේ නැහැ. හිත හට ගන්න තැන දැකීම සඳහා මෙහෙවීමක් කරේ නැත්තම්. ඉතින් ඒකෙනුත් පොඩි සමාජික කාරණාවක් මේකේ තියෙනවා. ඉවර වෙන තැන බලන්න අපි කැමති නෑනේ. බබෙක් හම්බ වෙනවා කැමති වුණාට දරුවෙක් හම්බ වෙනවා දකින්න කැමති ඌ මැරෙන හැටි දකින්න කැමති නෑනේ. ඒක කියන්නත් හර නෑ මෙහෙම බනවල මුස්පේන්තුයි. හැබැයි හැම එකක්ම මැරෙනවා. බබා හම්බ වෙනකොට නම් ලක්ස්ත්‍රේද ශ්‍රික්සෝනද සබන් ඇරගෙන රෝස පාටයි නිල් පාටයි තුවා ඇරගෙන ගිහලා අම්මෝ සුබපතලා එනවා. මැරුණාට පස්සේ ඒක වෙන්න බෑ. මලගිය මේ ගිය දුවගේ මිනිය වහන්නයි මේ සුදු සලුව වියන්නේ කනකොක් පාටින් තිතුරන අහසේ මුස්පේන්තු පාටින් කාටද මේ සලුව වියන්නේ? මේ මිය ගිය දුවගේ මිනිය වහ. ඉතින් මොකක්ද කියන්නේ? මේ දුව දීගෙක දෙන්නයි ලස්සන රැහැණකි රාතට සේම රුවින්ියොත් සලුව වියන්නේ. එහෙම නැත්නම් උරේ පායන හඳ වගේ සලුවක් කියන්නේ මොකද මේ ඊයේ ඉපදිච්ච දුවට. හැබැයි ওই දුව මැරෙනවයි කියන එක කියන්නේ කියොත් එහෙම. අපි ලෝකේ කවදාකවත් කැමති නැහැ සිද්ධියක හැමාරි බලන්න. ඒකට අවමංගල්‍ය කියනවා, අවාසනාවන්ත කියනවා, බුදුරජාණන්සේකට නමක් දෙනවා, නිරෝධ සත්‍ය කියලා. නිරෝධ සත්‍යයට යන්නත් කැමති නැහැ. දැන් මෙතන ඉඳලා එකෙක් මැරලා ගියයි කියලා කියන්නේ මෙතන. බුදු අම්මේ නොවිය යුත්තක් උනේ. ඉපදුනාට ප්‍රශ්නයක් නැහැ. ඉපදිච්ච හැමල මේකේ නාකි උනක් ප්‍රශ්නකුත් නැහැ. එක නාකියක් හරි නාකිච්ච එක මේ සහක් ගාලා මැරලා ගියොත් එහෙම අම්මෝ. ඉතින් ඊට පස්සේ CID එකමුත් එන්න ඕනේ, විවස්ථා හදන්නත් ඕනේ, ඉන්ෂුරන්ස් එකෙන් එන්නත් ඕනේ, පොලිසියෙන් එන්නත් ඕනේ. ඒ ඇවිල්ලා උන් කියනකම් මැරෙන්න බෑ. ડોක්ටර් කියනෝනේ මැරුණා කියලා. පිටතනක මැරුණොත් හදිසි මන්න පරීක්ෂණ. මොන පචයක්ද මේ ජීවිතය කියන්නේ? මේක හුස්මට දාලා බලන්න බුදුන් වහන්සේ කියන්නේ අන්තිම බලන්න. බුදුන් වහන්සේ කියන මුල බලන්න. මුල බලනකොට තේරෙයි ඔබ මෙතෙක් කල මොනවද දැකලා තියෙන්නේ කියලා. ඒකෙන් ඇතිවෙන මේ සියුම් භාවය, ඒකෙන් ඇතිවෙන තීක්ෂණ භාවය අගට යෙදෙනවා කියන එක සම්පත්‍ය. ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒ නිසා හුස්මක මුලමැද දැක්කනම් අගට අපේ හිත යොමු වෙනවා. නිරුද්ධ වෙන එකට යොමු වෙනවා ඒක ලැකින එතකොට පේන්නේ ජයග්‍රහණයක් විදිහට මොකද අර ඇතිවීම හට ගන්නා සියුම් භාවයේ දකින්න හිත මෙහෙවලා මෙහෙවලා මෙහෙවලා මෙහෙවලා ඒක දැක්කට පස්සේ පේනවා මේ හුස්මක් ඇති වෙන හැටි. ඊට පස්සේ ඒක ගෙවෙන හැටි. එතකොට Tamanට අතවාසියට හම්බ වෙනවා අර තීක්ෂණ දර්ශනය නිසා. එහෙම නැත්නම් හිතේ ප්‍රනීත භාවය නිසා. එහෙම නැත්නම් හිතේ සියුම් භාවය නිසා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ අරමුණක ඇතිවීම සහ නැතිවීම පුදුමාකාර සිද්ධි බහුලයි. මැද හරියේ සිද්ධි නැහැ. මෙන්න මේ දෙක දැක්කනම් හටගන්නේ ගුඩ තැනකින්. ඉවර වෙන්නේ ගුඩගුප්ත තනකින්. හැබැයි මේකට වඩන ලද සතියෙන් වඩන ලද සීලයෙන් වඩන ලද සමාධියකින් බලාන හිටියොත් පේනවා හැම දෙයක්ම ලෝකේ රූප විතරක් නෙවෙයි මේ වගේ බෙල් ෂේප් කර්ව් එකක් තියෙන්නේ බෙල් එකක් වගේ මුලයි අගයි දෙකේ පැත්තට ගෙවිලා යන මැද හරිය බොහොම ලොකු කන්දක් තියෙනවා දෙපැත්තට ගෙවෙන එකක් මේ දෙක දැකලා නැති නිසා සංසාරේ මේ දෙක දැක්කනම් තේරෙන්න පටන් අර ගන්නවා මේක බලාන ඉන්න හැම වෙලාවකම තිරියන් වෙනවායි කියලා. හරියට ආරම්භයේ දකින හැම නාකියම තිරියන් වෙනවා නාකිච්චිම තිරියන් වෙනවා. ඒ වගේම මේක ගෙවිලා යන හැටි දිහා හුතුට බලාන හිටියොත් මේ ඉඳුරන් ආයෙ තිරියන් වෙනවා. මැද බලන්න බලන්න නාකි වෙනවා. මේ ලෝකය පෙන්වන්න හදන මැද හරියේ බලන්න බලන්න නාකි වෙනවා. මුලයි අගයි දෙක බලන්න එතකොට පේනවා නිසා පළවෙනි ආප්තේට කියනවා නාම රූප වෙන් කරලා දැනගන්න ඕනේ නම් අරමුණ හට ගන්න තැන බැලීමේ රහස දැනගන්න. මේකට බුදුරජාණන් කියන්නේ රෝග මූලයේ හැවීම. දුකේ හේතුව හැවීම. දුකේ හේතුව හොයනක බයක් නම් ඒක දන්නේ නැත්නම් කොච්චර සීලිය තිබ්බත් කොච්චර සමාධිය තිබුණත් ඒක නම් ගමනක් යන්නේ ඉදිරියට යන්න බෑ. ඒ යන්න බැරි කමක් තිබුණ බුදුහාමුදුරුවෝ ලෝක පහළ වෙන්නේ ඉස්සලා කාටවත් බෑ. බුදුරජාණන් මේ පාර පාර පාදලා දුන්නා අපට. අරමුණු ඉස්සල්ලාම නතු කරගන්න. නතු කරලා ඉවර වෙලා ඒකේ අලගිය මුලගිය බලන්න. මම මෙහෙම එකක් කියන්න hina වෙන්නත් ඕන නිසා. කෙල්ල ඉස්සලා යාලු කරගන්න පස්සේ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා කේන්දර බලලා ඊට පස්සේ තමයි අලගිය මුලගිය හොයන්නේ. කෙල්ලගේ යාළු වෙන්නේ නැතුව අලගිය මුල හිවට වැඩ නැහැ නේ. කෙල්ල මයි පැත්තේ නෙවෙයි. ඉතින් ඉස්සෙල්ලා මොකක් හරි ඇහක් ගාලා රොඩක් දාලා කෙල්ල යාළු කරගන්න. යාළු කරලා ඉවර වෙලා තමයි මේකේ මොන වංශයේද ගැළපෙනවද නැද්ද කියලා විස්තර බලන්නේ. ඔය කොල්ලන්ගේ කතාව ඔය කෙල්ල කොහොම කරනවද මන් දන්නේ. ඒකේ වෙනම කතාවක් ඇති කෙල්ලන්. ඉස්සෙල්ලා මේ අරමුණ යාළු කරගන්න එපායි. ඒ නිසා බැරිම තැන බණ කියලා කියලා කියලා බැරිම තැන ස්පාවොක්සයිඩ් කියනවලු අනේ මන් දන්නේ ඕගොල්ලන්ට කිව්වට මේ අරමුණ යාලු කරගන්න හැටි මේ ඕගොල්ලන්ට කාටවත් කියන්න බෑ මං කිව්වා කියලා මේ කෙල්ලෙක් යාලු කරගන්න වැඩේ වැඩක් ඔතන තියෙන්නේ කිව්වා. අරමුණ නතු කරගන්න. නතු කරලා පස්සේ ඒකේ අලගිය මුලගිය හොයන්න බලුවා. හොයන්න ඕනේ. නතු කරගන්න එක සීල චිත්ත විසුද්ධිය. ඊට පස්සේ ඒකේ අලගිය මුලගිය පටන් ගන්න තැන ඔක්කොම හොයන එක ditthi විසුද්ධිය. දැන්වත් තේරෙන්නේ නැත්තම් sorry. මොනවා කියන්නේ? දැන් මේකේ තියෙන ආනිසංශය තමයි කොයි වෙලාවක හරි අරමුණ හට ගන්නා තැන බලන්න තරමට අපේ හිත යනකොට පුදුමාකාර සතිය වර්ණගීමක් වෙනවා. ඒකට කියනවා සුපතිට්ඨිත සතිය කියලා. ඒකට කියනවා වේපුල්ල සතිය කියලා. මේ එන අවිලපල ලොකු වුණාට පස්සේ බලන එක නෙවෙයි. නැති තැන ඉඳලා මතුවෙන සතිය බලනවා. බලාගෙන ඉන්නකොට මෙයාට ඉවර වෙනවත් පේන. එතකොට යාට අරමුණක මුලමඳාග කියන එක නොදකින්න බැරි තත්ත්වයටපත් වෙනවා. නොදකින්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒතර යාට තේරෙන්න පටන් ගන්නවා මේ පොඩි කාලයක් ඇතුළත මොන තරම් ශීඝ්‍ර වෙනසක්ද හුස්මක් කියන්නේ. ජවනිකා කීයක්ද? මේ හුස්ම කියන්නේ එක කෘත්‍යයක් නෙමෙයි ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියට මමෙක් ඕනේද? තණ්හාවක් ඕනේද? මාන්නයක් ඕනේද? ඒ ක්‍රියාවලිය සම්පූර්ණම හේතුඵල ධර්ම කියන්නේ. ඒ නිසා මේ මුලමෙද අග දකින්න දකින්න අරමුණක ආරම්භයේ දකින්න දකින්න අරමුණ අරමුණ සම්පූර්ණ ස්වයන්සිද්ධ වැඩක් වෙනවා. මම හුදු නිරීක්ෂකගේ මට්ටමට වැටෙනවා. මේ මගේ හුස්ම කියන්නේත් නෑ. මම හුස්ම කියන්නේත් නෑ. ඒක ආත්මයක් කරගන්නෙත් නෑ. ඒ නිසා කොයි වෙලාවක අරමුණක මුලමෙදක දකින්නත් එක්කම අපි අරමුණ පොඩි දුරස් වීමක් වෙනවා. මේ දුරස් වීම නිසා එනේන අරමුණක මුලැමැදාක බැලීමේ විනෝදාංශයට අපිට පටන් අර ගන්න පුළුවන් වෙනවා ගංගක් අයින ඉඳන ගංගේ ගලහගෙන යන දේවල් බලාගෙන ඉන්නවා ගංගට අත දාන්නේ කකුල දාන්නේ ගංග අනාකූලව ගලහනවා අත දැම්මොත් කකුල ආකූල වෙනවා මෙන්න මේ නිසා මේ හුස්ම මම ගනිමි කියන්නත් එපා හුස්ම ගෑනේනවා ඒක දිහා බලාගෙන ඉන්නකොට අරමුණක මුලැමැදාග දැකීම කියන සබ්බ කාය පරිසංවේදී අස්සසි සාමීති සික්ඛති කියලා. ඒ අරමුණ සම්පූර්ණ ස්වභාවික සංසිද්ධියක් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අරමුණේ භාවය, ස්වභාවය, ගතිය පේන්න පටන් අර ගන්නවා. හයියෙන් උස්ම ගන්න ඕනෙත් නැහැ. ගොරෝසු කරන්න එපත් එපා. සියුම් කරන්නත් එපා. සියුම් වෙන්නේ සියුම් බව දැනගන්න. ගොරෝසු වෙන්නේ ගොරෝසු බව දැනගන්න. හුස්ම ගැනීම සම්පූර්ණ හේතුඵල ධර්මයක් වෙනවා. පිම්බීම හැකිලිම නම් ඒක සම්පූර්ණ හේතුඵල ධර්මයක් වෙනවා. මෙන්න මේක වෙනකොට මේකට කෙලින්ම අදාළ නැති වුණාට වටිනා චිත්ත නියාමයක් වැඩ කරනවා. එහෙම නැත්නම් න්‍යාය ධර්මයක්. මේ විදිහට බලන්න බලන්න හුස්ම සම්පත් ඒකයි බුදුරජාණන්සේ දීර්ඝ හුස්ම කෙටි හුස්මක් බාටපත් වෙනවා කෙටි හුස්මක් කාටපත් තමයි සබ්බකාය පරිසංවේදී වෙන්නේ පරිසංවේදී වෙනකොට ඒක ස්වයන් සිද්ධ නෙවෙන්නේ දැන් අපි බබෙක් තටමන තටමන කොහොම හරි කරලා නිදි කරවලා බබදියා බලන්න ඉන්න බෑ එන්නේ එන්නේ හුස්ම අඩු වෙන්න පටන් ගන්නවා. ඌ නැගිටලා ඉන්නකන් අම්මගේ අතේ ඉන්නකන් ඉතින් සුවාසය ඇද ඇද තමයි ඉන්නේ. හුස්ම ගත්තට පස්සේ අන්තිමට මේට බඩ පොඩ්ඩක් කියලා පහල යනවා. ඒකට බලනකොට අම්මටත් නින්දට වැටෙනවා. මුගක් කලකට මේ උකුලේ බබා නලවනකොට අම්මා නිදාගෙන ගිහලා බබා උඩ වැටලා බබා මැරෙනවා. එතකොට කියනවා ඔබ බබා තියේ පන්දෝ තොටිල්ලේ නැත්නම් උඹටත් ඉන්න යනවා. නිින්ද ගියාම වැටෙන්නේ බබා උඩට. එහෙම වෙලා බබ්බු මැරිලා තියෙනවා. එහේ මේ බබා ෂෝක් එකට බුදියාගෙන ඉන්නවා. ඒක දිහා බලනකොට අම්මත් මේ ඔළුව පාත් වෙනවා. ඔඩොක් කාලා. ඉතින් මේකෙත් ඔය වැඩේ වෙනවා. අරමුණ යම් ආකාරයට සිහින් වෙනකොට ඔන්න නිදිමතක් එනවා. ඔන්න නීරසකමක් එනවා. ඔන්න කම්මැලිකමක් එනවා. ඔන්න බයක් එනවා අරමුණ නැති වුණාද ඔන්න සැකයක් එනවා මට සතිය තියනවාද ඔන්න සැකයක් එනවා මට සමාධිය තියනවාද කියලා. අර විදිහට අරමුණක මුලමැද දැකලා ඒක ස්වයන් සිද්ධ වෙන්න හදනකොටම ඒක නිකන් පාලනයෙන් ගිලිහෙන්නා වගේ. එහෙම නැත්නම් ලූටලා යනවා වගේ. දැන් සක්මන් කරනකොට හොඳට මෙනෙහි කර කර සක්මන් කරනකන් සක්මන හරියට ඉද්ද ගැහුවා වගේ යන්න පුළුවන්. සක්මන ඉබේ වෙනකොට නිකන් පැද්දෙන්න පටන් අර ගන්නවා ට්‍රැක් එකේ විසිකොන. නිකන් බීපු මිනිස්සෙක් වගේ පාලනයෙන් තොර වෙන්න පටන් ගන්නවා. එතන ගියාම ආනපානෙ ඉඳපු ගමන් ප්‍රදේශයක් පේන්නේ නැතුව යනවා. ආයෙසරයක් එනවා. මෙන්න මේ සංසිද්ධිය වෙනකොට ඒ යෝගාවචරය දිට්ටි විසුද්ධියකට තරම් සූදානම් මනසක නෙවෙයි නම් ඉන්නේ මේ වෙන්නේ අනිත්‍යයක් ඒක මේ සතිය නැතිවීම සමාධිය නැතිවීමත් මට කරපු කෙනෙක්මක්වත් නෙවෙයි මේ අරමුණ ස්වභාවික රංගනයක රංගපානවා ස්වභාවික භූමිකාවක රංගපානවා මට නෑ ඒකේ චරිතයක් මට තියෙන්නේ බලන්නේ වෙන විදිහට කියනවා තණ්හාමාන දිට්ටි පැන්සොන් යනවා තණ්හාවට කරන දෙයක් නැහැ මෙතන. මාන්නයට කරන දෙයක් නැහැ මෙතන. ditthියට කරන දෙයක් නැහැ. මෙන්න මේ බව දන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ යන්නේ මේ ditthi visuddhi අවස්ථාවක් කියලා දන්නේ නැත්නම් යෝගාවචරයේ ඕන්න බැක්කරෙන්න පටන් ගන්නවා ඉරියව්ව. නිකන් පාලනය කරගන්න බැරි වුණා වගේ වෙනවා. නිකන් මත් වුණා වාගේ. එහෙම නැත්නම් තෝන්තු වුණා වාගේ. මේක මේ නින්දෙද ඉන්නේ නැද්ද කියලා හිතා ගන්න බැරුවා වගේ. මම මොනවදෝ මායාකාරී ස්වරූපේ නැත්නම් සංඥාමේ ස්වරූපයකට හිතපත් වෙනවා. ඒපත් වෙන එකම යෝගාවචරයට සමාලාට වක්කාර දනවන සුළුයි, වමනේ යන සුළුයි, බයලවන සුළුයි, ඇඟ පැද්දෙන්න පටන් අර ගන්නවා. උඩ යන්න වගේ තේන පැත්තක් රත් වෙනවා පැත්තක් සීතල වෙනවා වැස්සර තෙමෙනවා වගේ පේනවා මැස්ස දුවනවා වගේ පේනවා කූඹි දුවනවා වගේ පේනවා මේ ඇඟ නිකන් පිස්සිගේ බලාමල්ල වගේ වෙන්න පටන් ගන්නවා. ඒකේ අර තියාගෙන ඉන්න ඉරියව්ව මෙහෙම ඉන්න පුළුවන් ගැතිය නැති වෙලා යනවා. කවුරු භාවනා කරන්න ගියත් ඒ සමහර අවස්ථාවල් එනවා යාට Tamanට ඕන ඉරියව පවත්වන්න බෑ. විශේෂයෙන්ම සක්මන් කරනකොට ඒක ඕන කෙනෙකුට වෙනවා. මොකද්දෝ මත්විලක් ඇවිල්ලා සක්මන එහාට මෙහාට පැද්දෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ එක කකුලක ඉඳලා අනික් කකුලට බර මාරු වෙනවා කියන එක බල්ලන්ට හැතැම්ම නැතුව වගේ ඇවිදපු මිනිස්සයාට එක කකුලෙන් ඉඳලා අනික් කකුලට යනකොට ඔන්න නාකෙත් තරිකිට තෙයි කාටත් ওই ටික වෙයි කියලා ඔන්න ඇදගෙන ගිහලා ඤක් ගාලා වැටෙනවා. හැරමිටියක් කරා යන්න හිතෙනවා. මේක වෙච්ච නැති කවුරක්වත් නැහැ. නමුත් මේ වෙන්න හදන්නේ Tamangema අරමුණ විවිධ විකාර තත්ත්වයටපත් වීමයි. එහෙම නැත්නම් ස්වරූපේ වෙනස් වීමයි, ආකාර වෙනස් වීමයි මට මේකෙදී අධික සතියක් ඕන. මට අධික ප්‍රධානියංගයක් ඕන. අධික වීරියක් ඕනේ මේකට ලෑස්තිද මම. ඒක පිටිය බannොට ඒක ඇත්තටම ස්වයන් සිද්ධියක්. නමුත් ඒක දැකගෙන ඒක විනිවිදලා යන්න ඒ යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙනවා මේ කියන ditthi visuddhi පාරිසුද්ධි පධානියංගේ. මේ වෙලාවේදී නින්දට වටන්න එපා. අරමුණෙන් පිට ගියයි කියලා කලබල වෙන්නත් එපා. නැවත අරමුණට ගෙනත් කියලා මේකම වෙන්න දෙන්න. එහෙම නැත්නම් මේ මල් මාලයකට මලක් කමුනන වගේ ඉදිකට යන්න මල හරහා මේ මොන නැටිල නැටුවත් බයක් වෙන්නේ නැතුව චකිතයක් කරගන්න නැතුව සද්ධාහ කඩා ගන්න නැතුව සීල කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන්කම තියෙනවා. ඒ බවට යෝගාවචරයට ආත්ම විශ්වාසය අවශ්‍යයි. ඒක තමයි ඒ ditthi visuddhiය ලැබෙන ආනිසංසය. මේ වෙලාවේදී නිකන් අංජබජල් ගතියක් එනවා. ඔළුව තෝන්තු වෙන ගතියක් එනවා. අරමුණත් නිකන් කීවානහන ගතියක් එනවා. සතියේ නෑ වගේ තේරෙනවා. අර කලින් තිබුණ සතියත් සමාධියත් නැති වුණා වගේ වැටහෙනවා. යෝගාචරය දැනගන්න ඕන මෙන්න මේ වගේ බත්තරිය ඉදිලා ඉදිලා නටලා තමයි තැම්බෙන්නේ. ඒ වගේ මේ මෙතෙක්කල් මම දැකපු අරමුණු, ලෝකේ තියෙන අරමුණු මේ ඒකතර ඝන බහල දෙයක් නෙවෙයි. මේක එnde end end බොඳ වෙලා යනවා කිය. මේක end end end end end පිපිඤ්ඤ කැලලත් තැම්බ වගේ පොඩි වෙන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් අලු ගොඩකට ගලක් ගැහුවා වගේ විසිරලා යන්න පටන් ගන්නවා. මේකට හැල හැප්පෙන්නේ නැතුව දෙස බලාගෙන ඉඳ සාමාන්‍ය සතිය බෑ. සාමාන්‍ය සතිය ඒ ටික කරන්න බෑ. එතකොට ඒ සතිය බංකොලොත් වෙනවා. බංකොලොත් වෙන මේ සතිය හොන්ත හයියෙන් නැත්නම් පධානියංග ස්වරූපෙන් දැකලා මේක හරහා අපි හිතමු යන්න පුළුවන් උනායි කියලා. එක දවසක් යන්න පුළුවන් වුණාට එයාට ගියාට පස්සේ ලොකු සතුටක් ඇති වෙනවා. නිකන් මහා වැස්සක් වැහැලා විවේක වුණා වගේ. නමුත් යෝගාවචරය හිතුවොත් ආයෙ මේක වෙන්නේ නැතුව කියලා එහෙම වෙන්නේ නැහැ. ආයෙසරයක් ඒක එනවා. ආයෙසරයක් මේ වගේ අකුණු විදුලි කොටලා ගොරවලා දඟලලා ඕන්න ආයෙ වැහැලා ආයෙ තැම්පත් වෙනවා. ආයෙ ටික වෙලා ගිහලා ආයෙ වෙන්න පටන් ගන්නවා. අන්නේ වෙන්න පටන් අර ගන්නකොට තියෙන මුලදි තිබුණ කම්පන වේග දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි වාරවලදී අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට ඔන්න විශ්වාසයක් ඇති වෙනවා. මේ පළවෙනිම තොইলে තමයි අමාරු. වෙන විදියට කියනවා පළවෙනි බබා තමයි අමාරු. දෙවෙනි බබා තුන්වෙනි බබා බස් බෝඩ් එකේ ෆුට් බෝඩ් එක යනකොටත් හම්බෙන්න ඉඩ තියෙනවා. පළවෙනි බබට නම් එව්ව බෑ ඩර්ඩන්ස් යන්න ඕනේ, බේසමක් වෙනම ගන්න ඕනේ, සුදු රෙදි ගන්න ඕනේ, කහ පාටව ගන්න, නිල් පාට ගන්න ඔක්කොම ওই පළවෙනි බබට තමයි තෙල්ලන්නේ. දෙක තුන මම අම්මගේ නමවෙනි පුතා. තව නංගිලා දෙන්නෙක් කි. අම්මට ෂුවර් නෑ මං හම්බුනේ පහන්තර තුනටද දවල් තුනටද කියලා. දැන් ඉන්නේ එකියෙකුට පුළුවන් ද ළමයි යන හැම දෙයක් වදන්න. බෑ. බෑ. ඒ පළවෙනි බබා හම්බෙන්න විතරක් අම්මා කියනවා අත්තම්මා අත්තම කියන අපච්චිගේ අම්මා ගම්මිස් ගෝණි භාගයක් හිටෙවවලු හැමදාම වීවණක් කොටවන්න ඕනේ සම්පූර්ණ ගෙදෙට දර හොයන්න ඕනලු බර දරු බඩක් තියාගන්න ඉතින් බබා බර වැඩි කියලා නර්ස් බැන්නලු ඊට පස්සේ ගලු කොහොම බබා හැදුනද දන්නේ මම හැමදාම දවසකට විනි විවණක් කෙටුවා. මිරිස් ගෝනි භාගයක් ওই කාලය ඇතුළත මම කොටලා තියෙනවා. තුම වැඩ කොටසක් කරලා තියෙනවා. දෙක තුන හතර ළමයි හම්බෙන්නට ළමයි තමයි උමුත් ආය පොඩි උන් නෙවෙයි. ඒ වුණාට අර අර තියෙන බය නැහැ. ඉතින් මේක මැරෙන්න ඉස්සලා කරගන්න බය හත් දෙයියනේ. එහෙනම් මරණ මොහොතේ ওই පරීක්ෂණය කරන්න පුළුවන්ද? නාකි වුණාට පස්සේ කරන්න පුළුවන්ද? ලෙඩ වුණාට පස්සේ කරන්න පුළුවන්. බෑ. ඒකයි බුදුහාමර කියන්නේ කලුකෙස් ජීවිතේ ජීවිතේ ප්‍රථම යාමේදී තරුණ ඔදේ ජීවිතේ දීපිය වැඩක්. මුතුවට අරමුණ දිහා බලලා අරමුණේ මුල්ලටම යනකම් බලන්න වඩ සහලවනවා. මහා තෝණ අයනවා රීඩි පස්සේ නයනවා ලේකොටුව දෙනවා දුම්මල ගහනවා තොවිලේ අන්නේ කරන වෙලාවට ඔන්න කැලේට ගිහිල්ලා වැඩේ කරගන්න මේක අවුරුත් ඉන්න තැන කරන්න යන්න එපා. කරන්න ගියාම අපි ටිකක් දඟලනවා. එතකොට දාඩි දානවා, කෙසල් කෙස්වත හෙල්ලෙනවා, දේව භාෂාව කතා කරනවා, මායම් වෙනවා. ඒ ටික කෙරුවොත් මේක මේක මේ ditthi visuddhiyක පළවෙනි පාඩම කියලා 2 3 4 5 යනකොට ඒක එච්චරම ලොකු දෙයක් නෙවෙයි. ඒක නිසා ඒක පහු කරපු එක්කනට මේක හරි පුංචි. නමුත් ඒකට මූණ දෙන එක්කනට ජීවිත කය දෙක নিরপেক্ষ වෙන්න වෙනවා. අරමුණේ මුල බලනකොට සහලවන්න පටන් ගන්නවා නිකන් හරියට මේ කඹේ ඇවිදිනකොට කවුරු හරි කඹේට තට්ටු කරාවා මුළු කයම දෙදරනවා මානසිකත්වයේ සම්පූර්ණයෙන්ම දෙදරනවා සතිය කිටි කිටි ඇලලා හිටිනවා අරමුණේ මුල දිහා බලනකොට මට දැන් මේක මේ පටන් ගත්තද නැද්ද මේ ආස්වාසේ ඊට පස්සේ ඉවර වෙලා යනකොට ඇත්තටම ඉවර වුණාද නැද්ද කොච්චර දුරට අල්ලන්න පුළුවන්ද කියලා අපි පොඩි උණ්ඩ කරනවා මේ මගේ පාත්‍රයක් අරන් ගිහලා තට්ටුවක් දාලා සද්ද ඉවර වෙනකන් අහගෙන ඉන්න කියනවා. පුදුමාකාර සද්දය එක සද්දයයි දෙන්න ඕනේ. ඉවර වෙනකන් අහන්න යනකොට පුදුමාකාර එකලසක් තියෙන්න ඕනේ වටපිට සද්ද තීදි කරන්න බෑ ඒක. දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ යනකොට හිතියට වැඩිය තව සද්දෙක වෙනකම් බලන්න පුළුවන්. තව සැරයක් යනකොට තව සද්දෙක වෙනකම් බලන්න පුළුවන්. මෙන්න මේක මුලට දාලා නැත්නම් හට ගන්නකොට පටන් අරගෙන හට ගන්නකොට එල්ල කරන එක තමයි මේ ditthi visuddhiයේදී යථාව දස්සනං නාම රූප රූපාණං යථාව දස්සනං කියන්නේ නාම රූප ඔය පෙන්වන්න හදන තොයිලේ බලන්න යන්න එපා. ඒක හට ගන්න හැටි බලන්න. ඔය පෙන්නලා නතර කරන තැන නෙවෙයි නතරේ. එනිසේ ගොඩාක් ගෙවීමක් තියෙනවා. අන්නේ හට ගැනීම සහ ගෙවීම දැක්කා නම් අපි කියනවා අරමුණ වශී කරගත්තයි කිය. අරමුණ නතු කරගත්තයි කිය. එහෙම නැත්නම් කියනවා අරමුණ සිද්ධි කරගත්තයි කියනවා. ඒ නිසා අපි මෙතෙක් දැකලා තියෙන පිටකොන්ද විතරයි. මේකේ මුලයි අගයි දෙක දැක්කනම් සතුටට කාරණා තියෙනවා. එක අරමුණක විතරයි මේක බලන්න ඕනේ එතකොට මුළු විශ්වයම තේරෙනවා. මුළු විශ්වයේම තියෙන මේ වගේ හට ගැනීමක්, මේ වගේ විපරිණාමයක්, මේ වගේ ගෙවි යෑමක්. අන්නේ ගතියට සංඛාර කියලා කියනවා. සංස්කාර ස්වභාවය හැම එකක්ම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තස අඤ්ඤතත්තම් පඤ්ඤායති. එකක් පිරිසුදු කරලා බලන්න. දොඩංගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදන්න යන්න එපා. Tamanට නිතරම හම්බ වෙන ප්‍රකට අරමුණක් අරගෙන ඒක හොඳට ලෑස්තිලා අරමුණ එන්නවත් එක්කම එනවත් එක්කම බලන ඉඳලා නටන රංගන ඉවර වෙලා ඒ යන හැටිත් බලන්න. ඒක හරියට ජනාධිපතිතුමා එනවා නම් අපේ උත්සවේට අපි කල්ැතුව ගිහිල්ලා ට්‍රයිපෝඩ් එක හයි කරන ජනාධිපති එන්නේ ඉස්සෙල්ලා ෆිල්මින් එක පටන් ගන්න එපා. ඒ වෙලාවේ දුවන්න බෑ. මොකද එතකොට අනිමිසවිලා අරයත් හොට දානවා මෙයත් හොට දානවා. අවශ්‍ය නම් වැදගත අයෙන්ද ඉස්සෙල්ලා ලැහත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේ බුදු අපේ පන්දි ශාන්සි කියනවා අපේ මූල කර්මස්ථානයේ ප්‍රධාන අමුත්ත වගේ. ප්‍රධාන අමුත්ත එන්නේ ඉස්සෙල්ලා ගේට්ටුව ළඟට යන්න. ගිහිල්ලා පිටිපටියක් කපන්න. බුලත් අත දෙන්න. ඒකලිය සම්පූර්ණ ගමන්ට අණ ගහන එන්න. ඉන්නකන් ඉඳලා යනකන් ගේට්ටු ළඟට යනකන් යන්න. මේ ආවට ගියාට යන අනික් අමුත්තන් දෙව කරන්න ඕනේ කරන්න බෑනේ. ඉතින් අනික් අමුත්තොත් බලාපොරොත්තු වෙනවා නම් ප්‍රධානවත්තට මේක හිමියා කරන සැලකෙල්ල එව්වා පොයි. ඒවක වෙන්නේ ප්‍රධානවත්ත ලීලනේ තියෙන්නේ මනස ආවල් වෙලාට එන විනාඩි 5 ඉන්නේ ඒන වෙලාවේ බලන්න අන්නේ වගේ මේ මූල කර්මස්ථානය කියලා අපි ප්‍රධානමුත් අය අරගෙන එන හැටි යන හැටි කන හැටි බොන හැටි ටික බැලුවනම් එකක් බැලුවනම් අපි ශාසනය කෙරුවා කියලා කියත හැකියි. මේක වෙනකොටම අතුවාචාන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා ලද්දස්සාසෝ ලද්දපතිට්ටෝ බුද්ධ ශාසනය. මෙයා බුද්ධ ශාසනයෙන් අස්වසිල්ලක් ලැබුව කෙනෙක් කියලා කියනවා. බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාවක් ලැබුව කෙනෙක් කියලා කියනවා. බුද්ධ ශාසනය කරන කෙනෙක් කියලා කියනවා. මේ නිකන් ආවට පෙන්නන මේ ලෝකයා පෙන්නන මේ මේ අරමුණු බල බල ඉන්න එක පිස්ස පියහටටත් කරතැයි සත්තුන්ටත් කරතැයි. ඒකෙන් Tamanට ගමනක් ගෙනියන අරමුණ තෝරලා ඒ අරමුණ කොටු කරලා ඒ අරමුණේ මුල බලන එක මැද ඉදින් දැකලා පුරුදු එක ඉවර වෙනකම්ම බලන්න පටන් අරගත්තොත් එකක මේක මං කියනවා ඇබ්බැහියක් කියලා. මේක බලන්න පටන් අරගත්තට පස්සේ මේ මේ ඇහැ පුරුදු කරාට පස්සේ ඒක පුරුද්දට යනවා. මේක ඇබ්බැහියට යනවා. ලෝකේ තියෙන භයානකම ඇබ්බැහිය තමයි යෝග. ඕන දෙයක් දිහා බලලා බුදුහාමුදුර පහන් වුණාට පස්සේ අපි බලනවා චීන කන්නඩේ දාලා ඒක පටන් ගන්න හැටි. බැලුවට පස්සේ මොන අඟර දඟර විසුලි පාගන ආවත් මොන නැටුමන රටාන ආවත් අපි දන්නවා අසවලා කියලා මෙයා. ඒ කවුරු ඔමරි පෑවත් කොමුණ කොමල පෑවත් අපි දන්නවා ඌකේ තියෙන කක්කා. මොන නැතිල නටන්න ආවත් ඔච්චරයි තියෙන්නේ. මොකද අපි මේක මුල දැකලා තියෙනවා. මේ නටනවත් දැකලා තියෙනවා අයෝරණත් දැකලා තියෙනවා ඒ නිසා කවුරු කොමරි පපා කොමලි පපා නටනට ආවට අපි දන්න ওই මැද මුල හරිය බලන්න. ඉවර වෙන හැටි බලන්න ඕයි. අන්න එතකොට අපි සංසිද්ධියෙන් පොඩි දුරස් වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ දුරස් වීම නිසා එහෙම නැත්නම් අපි කිව්වොත් මේ කියන ditthi visuddhiye විදගත්තොත් ඔක්කොම අරමුණ දිග විදිහට යන්න කියලා හිතන්න එපා. ලේසිම පහසුම ප්‍රසිද්ධම අරමුණ අරගෙන ඔක්කොම සීලයත් සමාධියත් ධාන හරියට අරමුණ කොටු කරගන්න. ඒක ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපි ලේත් මැෂින් එකට යකඩ කපන මැෂින් එකට යකඩ කෑල්ල හොඳට මවුන්ට් කරාට පස්සේ ඒක හරියට සෙන්ටර් කරගන්න ඕන. ඊට පස්සේ තමයි පොට කපන්න පුළුවන්. ඉස්සල්ලා ඒ බාස් කරන්නේ හරියට මේක සෙන්ටර් කරගන්න ඕන. සෙන්ටර් කරලා මැෂින් එක සෙට් කරලා ගිහලා සිගරට් එකක් බීලා තේ එකක් බීලා ඇවිල්ලා තමයි කපන්න පටන් ගන්න. ඒ වගේ තමයි අම්මන්ඩිලා එම්බ්‍රොයිඩර් දාන්න ගියාම ඉස්ලාම් රෙදි කෑල්ල රාමුවේ හිර කරන්න ඕන. හිර කළේ එම්බ්‍රොයිඩර් පටන් අරගෙන මගදී ඒකක් බීලා ආවත් ඇද වෙන්නේ නැහනේ. එම්බ්‍රොයිඩර් එක හිර කරලා නේ තියෙන්නේ. මේ පිත්තල මේ වංගෙඩියක් පිත්තල වංගෙඩි කියන එක වැරදි. පිත්තල වංගෙඩිය පහනක් මදින්න ඕන ඒකාතකින් හයියෙන් අල්ලගන්න එපා මේක. ඊට පස්සේ දෙවෙනි අතින් මදින්න පුළුවන් මේක හෙල්ලෙද්දි මදින්න බෑනේ. අන්නේ පොඩියට තමයි සමාධිය කියලා කියන්නේ. ඒ පොඩියට තමයි චිත්තවිසුද්ධි කියන්නේ. ඊට පස්සේ මදින්න පුළුවන්. ඉතින් අපි ඒක අහසේ මේ මේ පඩිකම් පාවෙද්දී නැත්නම් මේ මේ පහන ආහසේ පාවි පාවිතීදී මදින්න බෑනේ. ඒක හිර කරන්න ඕන. ගෝයන් කපනකොට උප්පිඩක් අල්ලන්න ඕන. අල්ලපු උප්පිඩ කපන්න ඕන. ඊට පස්සේ ආයෙ උප්පිඩක් ඇල්ලුවා. ආයෙ කැපුවා. ඉතින් මේ කපන්නේ පොඩි උප්පිඩය අල්ලන්නේ. මුළු කෙත්ති ආයෙම කපනවනේ. අපිට වෙලා තියෙන එකක්වත් අල්ලලා නැහැ. මේ ඉඳගෙන දරුවෝ ගැන කල්පනා කරනවා අතීතය ගැන කල්පනා කරනවා හෙට කොරට තියෙන දේ කල්පනා කරනවා අරයා ගැන කල්පනා කරනවා මොනම දෙයක්වත් අහුවෙලා නැහැ අන්තිම අවුරුදු 100ක් වෙද කියලා හොග්ගල මැරලා යනවා දැන් නටපු නැටිල්ල මොකද්ද බැලුවොත් නටපු තොইলකුත් නැහැ බෙරේ බලයකුත් නැහැ ඕන්න සුලි සුලඟකට ගහගෙන ගියා වගේ සුනාමියට ගහගෙන ගියා වගේ හොග්ගල යනවා ඉන්න ටිකේ අරමුණ මුතු කරගත්තා නම් අරමුණේ අබිරමණය කරන ධ්‍යාන භාවනා මම නෑ කියන්නේ. ඒකත් ඕනනම් කරන්න. නමුත් මේ කියන්නේ අරමුණේ අලගිය මුලගිය විස්තරය හොයනවා. විෂිතුරුකට බලනවා, පතුරු ගහලා බලනවා. ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ විභජ්‍යවාදී කියලා. කපල කොටලා බලනවා. ඊට ඉස්සෙල්ලා හිටපු කිසිම සාස්ෘණ වහන්සේ නමක් මේ දේව නිර්මාණය කපා කොටා බැලීමට ඉඩ දීලා නැහැ. ඒක සහ ගහන අපරාධයක්. කෙලින්ම අපාය යන වැඩක්. මේ කොම දේව නිර්මාණයක් ඒක බලන්න බෑ. ඒක බලන්න අපිට අයිතිවාසිකමක් නැහැ කියලා. බුදුජානනාථාවේ ශාස්ත්‍රීය වංශයෙන් හැම වෙලාවෙම කඩුව අතේ. ශාස්ත්‍රී කියලා කියන්නේ කඩුව. ගත්ත කැපුවා. දෙතිස් කුණ පිට කැපුවා, ධාතු හතරට කැපුවා, කපල පෙන්නවා මෙන්න බලපන් මොනවද මේකේ තියෙන්නේ කියලා. අපිටත් කියන්නේ අරමුණ ඉස්සලා හොඳට පිටට මිටට අල්ලගන්න. අල්ලගෙන ඉවරලා මේ පැත්ත මේ පැත්ත හරව හරව බලනවා. ඉතින් අපිට අරමුණ අහුවෙලා නැත්තම් ඒ කියන්නේ චිත්ත විසුද්ධිය මදි. අරමුණ පයින්නවා නම් පිටතල පහන හිර කරලා ඇල්ලුවේ නැත්තම් මදින්න බෑ. හොඳට හිර කරලා අල්ලගන්න. ඒ අල්ලන පුඩියෙන්ම තේරෙනවා. මේ මනුස්සයා වැඩ කරේ වැඩර්ද නැද්ද කියලා. නික අල්ලනකොට නිකන් සේවලකමට හරි මෙන් අල්ලනවා නම් ඒක හරියන්නේ නැහැ. ඔය දීග කැඩෙන්නේ ඒකයි. අල්ලන්න ඕනේ කරමුලින්ම සර්පය ඇල්ලුවා වගේ ආය කට උත්තර නැහැ. පුළුවන් නම් කපන් බැන්නම් කපන්. මේක නෑ අර එහෙන් මෙන් වට පිට කාලේ ලෙව කන්න පටන් අරගත්තාම කොහෙන් යනවද හොයන්න බෑ. ඒ නිසා අදිත්‍ය විසුද්ධියට කියන්නේ මේ අලවංග බස්සන්න ඕන නම් ඉදිකට බස්සන්න ඕන නම් මේ මේ අරමුණ හොඳට හිර කරගන්න ඕන. අන්නේ හිර කිරීම සඳහා ගොඩක් කල් ගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්නකොට දැනගන්න මම අරමුණට ගන්නෙ මොකද්ද? ඇවිදිනකොට දැනගන්න මම අරමුණට ගන්නෙ මොකද්ද? බත් කනකොට දැනගන්න මං අරමුණ ගන්නෙ මොකද්ද? නානකොට දැනගන්න මං අරමුණ ගන්නෙ මොකද්ද? දත් මදිනකොට දැනගන්න මං අරමුණ ගන්නෙ මොකද්ද? ඒක දන්නේ නැත්නම් අසරණයි අනාතයි. හැම වෙලාවෙම දැනගන්න ඕනේ මගේ හිත නන්නත්තර වෙනවා. එහෙම වුණොත් බැඳත බන්නේ මේකේ. අපි ඒක තමයි අරමුණ වැඩපොළ කර්මස්ථානය කියලා කියන්නේ. ඉතින් ඒකට තමයි ඔය ලස්සන සූත්‍රයක් මගේ දා මතක් කරේ සරුවචාන්සේ දේශනා කරන චප්පානක සූත්‍රයේ මේ ඉරියව්ව ගන්න කොයි වෙලාවෙද? Taman ඉන්නේ ඉරියව්ව කොහේ ගිය හිතත් ආවට පස්සේ එතකොට නැවත නැවතත් මේ ඉරියව්වට හිත දැම්මට පස්සේ ඒ කෙනාට තේරෙයි මේ ඉරියව්වට හිත ගන්න බැරි වෙන තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම ඇඩ්වර්ටයිස්මන්ට් ඉදිලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන අපි මත් කරන සියල්ලම අපි කරන්නේ මේ මම දැන් මේ මොහොත කියන එක පන්නන එක. අපි ඒක දැනගෙන ඔබ ඕනේ දහන සංඥා නඩපන්. මම මගේ ඉරියව්ව ඉන්නවා කියලා දැනගත්තොත් අපිට තේරෙනවා මේ මානසිකාරය කියන චෛතසිකේ වටිනාකමක් තියෙනවා. මානසිකාරය නැත්නම් නන්නත්තර වෙලා හිත හැම තැනම පිස්සු වෙච්ච වඳුරෙක් වගේ දඟනවා. මානසිකාරය කියලා කියන්නේ එහෙම ගියොත් අපාගාමි අකුසල් කොච්චරද කියලා දන්නේ. ඒ නිසා දන්න අරමුණක හිත තියපන්. ඒ දන්න අරමුණ මධ්‍යස්ථ අරමුණක් වෙන්න ආරින්න. ඒක නොමිලි ලැබෙන අරමුණක් වෙන්න ආරින්න. නැවත නැවත සිදුවෙන අරමුණක් වෙන්න ආරින්න. නැත්නම් සරුවචනසේ දේශනා කරන ආනාපානෙ වෙන්න ආරින්න. ආනාපානෙ වෙන්නේ මේ කයේනේ. ඒ නිසා කයට හිත දාලා ඒ කයේ හිත එහෙම හිතව ගන්න පුළුවන්කමම ලොකු චිත්ත ශක්තියක්, චිත්ත භාවනාවක්, එහෙම නැත්නම් චිත්ත විසුද්ධියක්. ඊට පස්සේ මේක මතුවේ නැහැටි බලන්න මුළු කයම බලන්න. මම මේකේ ආස්වාස ප්‍රස්වාස කය බලන්න. හුස්මක පිම්බීමක හැකිලීමක වමක දකුණක ආන්නේ විදියට අරමුණේ මුල බැලුවොත් එයා අරමුණෙන් ආවේග ජනක වෙන්නේ අරමුණෙන් හිතරදර ගන්නෑ මේ නැතිවීමෙන් ඇතිවීමෙන් යන ගතිය දකින්නකොට පොඩි පරිේශනාගාරයක පරිේශන කරන විද්‍යා විද්‍යාත්මක தත්තරපත් වෙනවා එතකොට විතරක් අරමුණ මුලමඳාක බලන්න පුළුවන් මුලැමැදාක දැක්කා නම් එයාට පේනවා මැද තමයි ක්‍රියාකාරකම් අඩුවෙන්ම පේන්නේ. මුලයි අගයි දෙක පුදුම සීඝ්‍රයි. ඒක දකින්නකොට පේනවා අරමුණුත් ලක්ෂයක් එකක් මතුවෙනවා. මතුවෙන අරමුණත් පුදුම විපරිණාමයකටපත් වෙනවා. හැම වෙලාවෙම වෙනස් දෙයක් බවටපත් වෙලා තියෙනවා. ඉතින් මේක දිහා බලාන ඉන්නකොට යම් වෙලාවකට යෝගාවචරයට මේ මුලැමැදාක දැකීම කියන විපස්සනාව නැත්නම් මේ ditthi visuddhiය පහළ වුණා නම් ඒ බලාගෙන ඉන්න දේ බලන්නවත් දෙන්නේ තරම් වෙනස් වෙන බව කියන අනිත්‍ය ස්වභාව සිද්ධියක්. මම මේ බලන්න හදන අරමුණ බලන් ඉස්සල වෙනස් වෙනවා. මේක අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරලා ගන්න එක නෙවෙයි මේ. මේක හොඳට ලං වෙලා බලන්න ඕනම වස්තුවකට ලං වෙලා බැලුවොත් ඒකේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නට නැටිල්ල බුද්ධමාකාර ජවයක් තියෙනවා. ඒ නිසා දුරස්තෝ බැලුවොත් ඒවා නිට්ටයයි සුඛයි සුබයි. හුදුට ලං වෙලා බැලුවොත් හැම දෙයක් තුළම තියෙන්නේ මේ අලු ගොඩකට ගල් ගැහුවා වගේ. පුදුමාකාර කම්පන චංචල වේගයක්. ඒකේ එනකොට උඩ අනිච්චං අනිච්චං කියන්න ඕනේ නැහැ. ඒකට කියන අනිච්ච අනිත්‍යතාවය මේ ලෝකේ තියෙන එක මේ බුදුහාමුදුරුවෝ පහල කරලා ගිය මැජික් එකක් නෙවෙයි මේ අනිත්‍ය කියලා කියන්නේ. ඔක්කොම බලන වෙනකොට එකක් අරගෙන ලං වෙලා බලන්න. බලනකොට පේනවා අනිත්‍ය මේ බැලීම දුකක්. යමක අනිත්‍යත්වයේ දැකීම දුකක් මොකද අපි නිත්‍ය සංඥාවේ ඉන්න නිසා. කවදාද අපිට පුළුවන් වෙන්නේ මේ අනිත්‍ය දැකීම දුකක් බව සත්‍යයක් විදිහට බාර ගන්න. යමක වෙනස් වෙන සුළු බව දැකීම දුකක්. ඒක සත්‍යයක්. ඒක උඹේ දෝෂයක්වත් මගේ දෝෂයක්වත් නෙවෙයි. ඒක බුදු කෙනෙක් එන්නේ ඕකට තමයි. අපිට ඕනේ අපේ දරුවෝ ස්ථිර වෙන්න. අපිට දරුවෝ අපේ වස්තුව නিত্য එහෙම නැත්නම් නිශ්චල වස්තුවක් වඩපත් වෙනවා. අපේ කීර්ති නාමේ මේ ගොඩනැගිලි ඔක්කොම හදන්නේ කවදාකවත් කැඩෙන්නේ නැති වෙන. කෝ ජේතවනාරාම. කෝ වේලුවනාරාම. ඔය 18 කෙලක් ඉඩමට 18 කෙලක් ගොඩනැගිලි කර්මාන්තයට 18 කෙලක් උත්සවයට දාලා හදවෙයි කෝ. ඔය දැන් තියෙනවා ජේතවනාරාම කියලා පිස්සුවර කණින් හැම් කියන පිස්සව කොට ගහපු gadol වගේක් තියෙනවා. ඒ මොනකත් නැහැ උතන. ඌ හැබැයි තියර මොනවද ලකුණු ටිකක් දාලා වෙන්න ඇති කරන්න ඇත්තේ. ඉතින් අපි ගිහිල්ලා වඳිනවා ගඩොල් වලටත් වඳිනවා කණින් හැමට තමයි වඳින්නේ. ඒක තමයි මේ ලංකාවෙන් අහගත්තේ මේ මේ මොකද්ද මචං වෙලා තියෙන්නේ මේ දේවානම් පීතිස කියන්නේ කවුද කියනොට කියලා තිබ්බා මෙහෙ තිටියයි එම්බ පීතිසේ කෙහෙත් තිටියයි අර තමයි අශෝක කියලා කියන්නේ ඔන්න එදායින් තමයි මේ හිටිය බෙල්. ඒ දෙන්න කිව්වා තමයි දැන් අපි වැඳ වැඳ වැඩේ යන්නේ. ඒක අපිට අදාළ නෑ කොහොම හරි කමන්නේ. ඒ නිසා බලන්න පටන් අරගත්තොත් අපිට මේ ඇති වෙන හැටි මේව පුදුම සීඝ්‍ර වෙනස් වීමක් තියෙනවා. ඒ වෙනස් වීම දැකීම තිරිහං වීමක් පණ ගැන්වීමක් කියන එක තමයි බුදුරජාණන්සේ කියන්නේ. මේ සීඝ්‍රයෙන් වෙනස් වීම දැකීමම තිරියන් වීමක්. ඒක න වයසට යන්නේ නැහැ. ඇයිනේ ක්‍රියාශක්තියක. දුවන වාහනේ බැටරිය වගේ නිතර charge වෙනවා. අපි මේක නිට්ටයයි කියනකොට මේ තකතිරුකම නිසා අපි කාලයට අහු වෙනවා. අපිට තියෙන කාලයත් එක්කම ඒ අරමුණ මතුවෙනත් එක්කම අරමුණේ වෙනස් වීමත් එක්කම අරමුණ නැති වෙනත් එක්කම ඒ ඒ බව දැනගන්න නම් එන්නකොටම පෙරපසු නොවි බලන්න ඕනේ. ඒකට කිසිසේත්ම Tamanගේ අර්ථකථන දාන්න නැතුව ඒක හෙලි කරන්න ඕනේ. හෙලි කෙරුවට පස්සේ පේනවා මේ ලෝකයේ මේ අරමුණ ඇතිවීම නැතිවීම මම බලන නිසා වෙන එකක් නෙවෙයි. ඒක සබහා සිද්ධියක්. හැබැයි මේ දැකීම දුකක් නිසා මනුස්සයා නිත්‍ය දේවල් හදාගෙන තියාගෙන ඉන්නවා. අනිත්‍ය නොදකින්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියනට ඕම් බඩ යනවා. ඕම් අසාත්මක රෝගමතු වෙනවා. මේ බුදුහාමුදුරෝ කියන්නේ අනිච්චයිලු. බුදුසෙන් තේක දසක් මාගේ උන්ට ධර්ම දේශනාවක් කරාලු. දේශනා කරන මේ පරණ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බණ ඇහුවලු. ඒ මනුස්සයා හොඳට වේදේ දන්නවා හැබැයි මේ කොටස දන්නේ නැහැ. ඇහුවට පස්සේ මේ මනුස්සයාට බඩ දඟලනවා, ගිඩිනස් එනවා, ප්‍රෙෂර් නැගලා හොඳටම අමාරුයි. මේ ඔක්කොම අනිත්‍යයිලු. ඒතර බ්‍රහ්මත් අනිත්‍යයි. මාත් අනිත්‍යයි. දුවන ගෙදර කියලා ලොකු පුතා බදාගෙන කිව්වලු අනේ පුතේ සියල්ල අනිත්‍යයිලු කියලා නඩන්න පටන් ගත්තා. මොකද ඌට හිටපු එකම එක තමයි ලොකු පුතා. ලොකු පුතා තමයි પરම්පරාව ගෙන යන්නේ හිටියේ. ඔයගොල්ලෝ හිට ගෙදර ගිහිල්ලා මොකා බදාන අඬයිද කියලා මන් දන්නේ. ඇයි මේ සියලු දේම ස්ථිර කරගන්නේ නේ ආණ්ඩුව අපේ හිටව ගන්නවා ආර්ථිකයක් හදා ගන්නවා සමාජිකයක් හදා ගන්නවා සංස්කෘතියක් හදාගෙන අපි මේ හදාන යන නාඩගම වැල්ලේ හදපු මාලිගාවක් වගේ නේ සූලකක් ආවම රැල්ලක් ආවම හොදපාළු වෙලා ඒ නිසා බුදුජානන්සේ කියන උඹලගේ අනිත්‍ය කතාව නැත්නම් නিত্য කතාව කුමරු කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩාවක් වායි කියලා. වැල්ලේ හදන ලද ලස්සන මාලිගාවක් අවුවට ඔක් කඩලා යනවා. හුලඟට ඕක කඩලා යනවා, රැල්ලට ඕක කඩලා යනවා. අන්නේ බව දැන ගැනීම තමයි ditthi visuddhi කියන්නේ. එතකොට තමයි අපි බැටරිය charge වෙලා ඇවිල්ලා අපිට බුදුන් එක්ක ඉන්නවා, සාසනය කරනවා, සාසනේ ප්‍රතිෂ්ඨාවක් ලැබුවා. එහෙම නැත්නම් ලද්දපතිත්තෝ ලද්දස්සාසෝ අපිට ආස්වාදයක් ඉස්පාසුවක් ලැබුණ සාසනෙන් මේ විදිහට මේ ඔක්කොමලා නැටුවාට අපි නටන්න යන්නේ මිනිස්සු නටා ගත්තා වයි මම දන්නවා මේක කැඩෙනවා. මේක බින්දෙනවා. ඒක බලන එක දුකක් වුණාට මම බුදුන් අදහනවා. මම දන්නේ දැක්කෙත් මම ditthi visuddhiya පහළ වෙච්ච නිසා මේ බීලමත් වෙලාවක්වත්, ඩෝප් වෙලාවක්වත්, නිින්ද ගිහිල්ලාක්වත් කවුරුත් ඉන්ද්‍රජාල කරලා නෙමෙයි. ඒක නිසා මේ යම් වෙලාවක අරමුණක මුල දැකීම හරහා ditthi visuddhiya පහළ වුණා නම් අරමුණක මුලැමැදාක ස්වාධීනව බලන්න පුළුවන් වුණා නම් ඒ ඒ අරමුණු එනේන වේගයත් එක්ක බලනකොට අරමුණක ඇති වෙන මේ විපරිණාමය දිහා බලනකොට අනිත්‍යයි කියන එක කියලා දෙන්න ඕනකමක් ඇත්තේ නැහැ. අපි ලොකු සංසින්න කාලේ කියනවා මේ හතර මහා ධාතුන් මේ තරම් මුරගාලා කියද්දි මේක අනිත්‍යයි කියලා ඒක නොදකින්න එක තමයි පුදුමේ කිය. වායෝ ධාතුව බලන්න කොච්චරත් හෙල්ලෙනවා. තේජෝ ධාතුව බලන්න නිතරම ගිරිසිල්ලු නගිනවා. පඨවි ධාතුව බලන්න භූමිකම්පා කම්පන චංචල ගොඩයි. ආපෝ ධාතුව වතුර හැම වෙලාවෙම රැලි මාලා නැගෙන ඔක්කොම නලියනවා. ඒතියෙදිත් අපි මේ ස්ථිරයි කියන්නේ නිට්ටයයි කියන්නේ සුඛයි කියන්නේ සුබයි කියන්නේ කරන වැඩේ මිච්ඡා දිට්ඨි කියනවා. ඒවට කියනවා සංඥා විපල්ලාස කියලා. අරමුණක් අරගෙන මේක බලනකොට ඒක වතුරත් වගේ නලියනවා වාතයක් වගේත් නලියනවා පොට පළ පෘථිවිය වගේත් කම්පා වෙනවා ජලය වගේ සලිත වෙනවා. බලනකොට දැන් යෝගාවචර මේකට පටවි කියනවද, ආපෝ කියනවද, තේජෝ කියනවද, වායෝ කියනවද කියා ගන්න බැරි වෙනවා. ඒ තරම් සියල්ලම බොඳ වෙලා යන්න පටන් අර ගන්නවා. ඉතින් මේක මේ බලන එක තමන්ගේ දරුවා ගැන බලලා දැක්කනම් එහෙම ඉතින් heart attack එනවනේ. අයි ප්‍රේම කරන වස්තුව නෙමෙයි බලන්නේ. ඒක ඒක ගියොත් ඒ අර කිසాగෞතමයට වෙච්ච දේ වෙනවා. දැන් ආදරය කරන අම්මා දිහා බැලලා ඒක කැඩි වෙඩි බිඳි බිඳි යනවා දැක්කොත් හරි සවුත්තු එහෙම අම්මගේ බලන එකත් හරි නෑ වගේ කියලා හිතේ. බුදුහාම කියනවා උඹ අම්මා බලන්න තිබා දරුවෝ බලන තොතෝගේ වැඩ බලාගම් කියලා. සතිය කියලා කියන්නේ මම දැන් මෙතන. ඒත් බය වෙනවා. ඒත් පිටිත් නූල් ගැට ගහන්න වෙනවා. ඒත් අප නූලක් අයින් කරන්න වෙනවා. මම කියන්නේ එහෙම කරලා හරි කමන්නේ මේක විනිවිද ගත්තොත් මැරෙන්න ඉස්සෙල්ලා. ලද්දත් සාසෝ ලද්දපතිට්ඨෝ බුද්ධ ශාසන ප්‍රතිෂ්ඨාවක් ලැබුවා. බුද්ධ ශාසනේ අස්සසිල්ලක් ලැබුවා. ඊට පස්සේ බුද්ධ ජානනාංශේ පුතා කියලා කතා කරනවා. දුව කියලා කතා කරනවා. එහෙම නැතු ඔය දන් දුන්නට සිල් රැක්කට සමාධි කොච්චරක් වැඩුවට පුත්‍රචාරණන් වහන්සේ ශාක්‍ය පුත්‍ර කියන්නේ ශාක්‍ය දීත කියන්නේ මොකද ඒව බුදුහාමුදුරෙන් ඉස්සලා තිබ්බා ඇයි මේකට බුදුරජාණන්සේ කෙනෙක් පහළ වුනේ? ඒ විදිහට දන් දීපන් සිල්ලකපන් භාවනා කළ අරමුණ කොටු කරපන් කොටු කළ අරමුණ වතුරු ගහලා බලපන් අරමුණට ආදරය කර කර තියානින්න එපා ඒක මේ Taman එතෙන්ට ගොඩ වෙන්න උදව් කරපු ඉනිමකට පයින් ගහපන් පල්ලා චිත්තේ බලන්න දැකලා තියෙනවද මේ චිත්‍රකල විතරයි ඉනිමකට පයින් ගහන වටිනා පුරුද්ද තියෙන අනිත් අංගලේ කඩප්පුලේ නොකෑමනා ගතියක් උඩට යන්න හේතු වෙච්ච ඉනිමග ගහපිපයින් කැඩලා යන්නේ. ඒකට ආය යන්න බෑනේ. ඉනිමග තිබ්බොත් ගෙදර යන්න පුළුවන්. දැන් හෙට හවස මොකද වෙන්නේ? දැන් ඉනිමග දිහා බලනවා. පොඩ පුතේ අල්ලගනින් මම බයිනවා. හයියෙන් අල්ලගනින් කියලා ඔන්න බහ ගන්නවා. ඒක තමයි මුළු රිට්‍රීට් එකේම වැදගත්ම වැඩේ. එනකොටත් එන්නේ ගිහිල්ලා එන්නම් කියලා. දැන් යනකොට පයින් ගහලා ආවනම් ගිහිල්ලා පයින් ගැහුවනම් මේ ditthi visuddhi කරන්න අපිට අර සීලය ඇති කරගන්න මුදල් වෙච්ච සමාධිය ඇති කරගන්න උදව් කරපේ අරමුණම පතුරු ගහලා බලන්න. ඒක නිසා ඒක ගුණමකුකම. අන්නේ ගුණමකුවන්ට විතරයි සාසනේ තියෙන්නේ. උරතල් කර කර ඉන්නවනම් අරමුණම සිඹිඹා සිප පැනඳ ගනිමින් ආලිංගන කරමින් පවුඩර් දාමින් තියාගෙන ඉදී. ඒක තමයි බුදුරජාණන්සේ පහළ වෙන්න සිටිම. දැන් නෑ. දැන් අපිට තියෙන ඕන්නගේ ඒක එහෙම ආලිංගනය කර කර ඉන්නත් පුළුවන්. ඒකේ දෝෂයක් නෑ. මොකද ඒක දිට්ඨ ධම්ම සුඛ විහරණයක් දෙනවා. ඒ වගේම ඥාන දර්ශනයකුත් දෙනවා. හැබැයි සති සම්පජඤ්ඤයට ඒකෙන් ආධාරයක් වෙයිද කියන එක තමයි ඒ තමන්ට මෙතෙන් දෙන්න උදව් කරපු අරමුණම විසුතුරු කරලා බලන ගතිය, පතුරු ගහලා බලන ගතිය, විග්‍රහ කරන බලන ගතිය එන්න නම් අරමුණේම ආරම්භය සජීවීව බලන්න. ඒකට ගෞරවයෙන් වැඳගෙන ඉන්න ඕන කමන්නේ. මේක කොහෙන්ද ඉඳලාද එන්නේ? ඊට පස්සේ කොහටද යන්නේ? ආන්න ওই දෙක දැක්කනම් අරමුණෙන් තමන් එනේ ඒ වෙන්වීමටම තමයි කියන්නේ අසහනෙන් දුරවීම සහ ආතතියෙන් දුරවීම කියලා කියන්නේ මේ අරමුණ මම බැලුවත් නැතත් ඔය නැතුම නටනවා මම මොකටේ මේ අරමුණක ඇතිවීම නැතිවීම බලලා පෙට්‍රල් පුච්චන්නේ නිකමට හිතනද අරමුණ රාගෙනම් දැන් මේ අපි ගත්තේ වායු පොට්ටබ්බ දාච අරබ කියන්නේ රාගෙන. ඇති වෙච්ච රාගය බොහෝම ඝන බහලයි. අයින් කරන්න බෑ. නමුත් ඇති වෙන හැටි බැලුවොත් නිය පොත්තෙන් කඩන්න පුළුවන්. ඒකයි මේ මුලට යන්නේකේ තියෙන ලාභය. එතකොට පේන්න පටන් ගන්නවා මේ රාගය ඕම නෙවෙයි එන්නේ. එනකොට ඊටා මු르දුව ලාවට එන්නේ අපි මේ සිද්ධියේදී පමයි. අපි මේ සිද්ධියේදී සතිමත් නැහැ. ඉතින් ඒකට රාගය ආවට පස්සේ ඔන්න අපි මුසපත් වෙනවා. ද්වේෂය ආපුවාම කැත්තක් පොඩ්ඩක් ගත්තා කැපුවා මැරුවක් කෙටුවා මොනවා වුණා දැමද ඒකත් එන්නේ රූප කර්මස්ථානයක් වගේ නැති තැනක ඉඳලා. ඔය නිින්ද දිහත් බලන්න. නිින්ද ආවට පස්සේ අපි හිතගෙනත් නිදින එක වෙනම කතාවක්. කොහේ ඉඳලා දෙන්නේ? ඒ නිසා මේ රූපයක් දැනගෙන ඒක යොදලා බැලුවොත් යම් වෙලාවක අපි මේ ඊට පස්සේ නාම ධර්මයකට වේදනාවකට රාගයකට ద్వේෂයකට මෝහයකට අලෝභයකට අද්වේෂයකට අමෝහයකට ඔක්කොගෙම තියෙන එකම චර්යා රටාව. ඒසා රූපයක් හරහා ලේසිතන හරහා පටන් අරගෙන ඒක යොද යොදා බැලීමට කියන්නේ අනුමාන ඥාන ආකාර පරිවිතක්ක ණය විපස්සනාව කියලා. එනිසා අපි කොතනකින් හරි එකක් සහතික කරලා දැනගත්තොත් අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා රූපහරහ නාම ධර්ම වලට හැම දෙයකටම වේදා බලනවා ඒක කවුරුවත් කළ යුත්තක් නෙවෙයි. ඒක මේ හිතේ ස්වභාවයක් වතුරට ගලක් දාපු ගමන් රැලි මාලා නගිනවනේ. එක මාලාවක් නෙවෙයි. දිගින් දිගට දිගින් දිගට මාලා නගින නිසා කොතනකින් හරි මේ කඩාගත්තොත් මේ දිට්ටි විසුද්ධිය පහල කරගත්තොත් අරමුණක මුල සහ අග හොඳ සිබුද්ධියෙන් දැකගත්තොත් ඒකෙන් එනේ ඒ රැලිමාලා ජීවිතේ කිසිම අතුරු සිදුර නැතුව යන. ඒ නිසා කාට හරි මේක කොහොම හරි කරලා හඳුන්ලා දුන්නොත් ඊට පස්සේ ඒක දිග්ගටම අර බන්ධන තේරම කඩලා දාලා මේ නිකන් කුඩු කුඩු බවටපත් කරනවා. ඒක නිසා ඉස්සරහට යනකොට කාංකා විතරණයක් ඇති වෙනවා සැක සංකා නැහැ. මේ සැක සංකා තියෙන්නේ මේක ඒක ගණයක් කියලා හිතුවොත් නේ. මේක සාමාන්‍යයෙන් ලේගෝ සෙට් එකක් වගේ පොළවේ ගහපම කඩලා යනවා කඩලා ගියට මොකුත් වෙන්නේ නැහැ ආයෙ ඕනනම් අමුණලා අර අර රූපේ ගන්න පුළුවන් හැබැයි කැඩුනයි කියලා නැවත හදන්න බැරි ගතියක් එන්නේ නැහැ ඒ කැඩෙන්නේ පොඩි පොඩි අංශ වලට ඒ නිසා මේ අපි මෙතෙක් කර ගොඩ ගන්න තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක නිච්චල චංචල දීපල ඒ සියල්ලම ওই ආයෙත් පළච්චාවයි බින්දුවට කුඩු කුඩුවට ඒ ආයෙත් ගොඩ ගැහිච්චාවයි ඒකට මම ඉන්ෂුරන්ස් දෙන්න ඕන ගමන් නැහැ. මම කඩනවායි කියලා පණ කාට වෙන දෙයක් නැහැ කියලා මේ පුංචි කොටසකින් රූප කොටසකින් මේක පටන් අරගෙන යෝගාවචරයේ ජීවිත රටාවට ලං කර ගන්න පටන් ගත්තොත් අපි කියන්නේ ඒකට සම්මා ආජීවය කියලා. ඊට පස්සේ මේ මෛත්‍රී බුද්ධ ශාසනයවත් ඕකමයි වෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයත් ඕකමයි වෙන්නේ. කාශ්‍යපතරුවචනාංශේ කාලෙත් ඕකමයි උනේ. ඉතින් කවුරු හිතනවා නම් මේ ගෞතම බුද්ධ ශාසනයේ නාම රූප ධර්ම ටික මෙලෙක් ගතියට අහුවේ කියලා නෑ. ඔව්වත් ඒකම තමයි. එසේ ඔක්කොටම කියන්නේ පමාව කියලා. මේ වැඩේ පස්සට දාන්න කරන බයිලා කතා. ඒ නිසා කියනවා කරනව නම් දැන්. දැන් නෙවෙනම් කවද්ද යකෝ? කරනව නම් තෝ. තෝ වෙන මොන කවුද යකෝ? කරනව නම් මෙතන මෙතන නැත්තම් කොහෙද යකෝ කියලා කියනවා මම මම හදාගත් එකක්. සෙන් බුද්ධාගමේ කතා කරලා තියෙනවා වැඩේ සිද්ධ වෙනවා නම් මම දැන් මෙතන. එයින් එහාට අපි හිතන ගෙදර ගිහිලා කරන්නේ ලබනාත්ම කරන්නේ කියලා සේරටම අපි කියනවා ප්‍රමාදේ කියලා. එහෙම ප්‍රමා නොවි මේ හම්බෙච්ච රත් වෙච්ච වෙලාවේ කෝ රත් වෙච්ච වෙලාවේ මේ වැඩේ ටික කරගෙන ඒ ditthi visuddhiyata අවශ්‍ය කරන්නා වූයේ විනිවිද දැකීමේ ශක්තිය පහළ කරගන්න දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට වෙනසක් හේතු වෙනසක් පිණිස හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා